යමක මාත්‍රය දැනගන්න කම ප්‍රමාණය දන්න ගතිය ඒක කෙනෙකුට හරි අමාරුයි හරියටම විනිශ්චය කරගන්න එනිසා හැම වෙලාවෙම අපි එක්ක අධිකව පාවිච්චි කිරීමෙන් හෝ නැත්නම් අඩුවෙන් පාවිච්චි කිරීම නිසා নানা ප්‍රකාර කායික මානසික රෝග ඇති කරගන්න. ඒ වගේම සීලය ගත්තත් උපදේශයක් ගත්තත් ඕනාට වැඩිය දැඩි කොට ගන්න ගිහිම නිසා හෝ ඕනාට සැහැල්ලු කර ගැනීම නිසා ඒ සීලේ මාත්‍රය දන්නේ නැතුව යනවා. උපදේශවල මාත්‍රාව දන්නේ නැහැ. යම් භික්ෂුන් වහන්සේලා නැත්නම් පැවිද්දන් වශයෙන් ගත්තාම කොච්චරක් පිළිගන්න ඕනේද කොච්චරක් පිළිගැනීම නොකළ යුතුද කියන එක දන්නේ මෙච්චරක් පාවිච්චි කරන්න ඕන මෙච්චරක් පාවිච්චි කරන්න ඕනේ නැහැ කියන එක දන්නේ නැත්නම් ඒකේ නා සමාජික වශයෙන් සෑහෙන ප්‍රශ්න ඇති කරගන්නවා ඒ වගේම කායික මානසික රෝග ඇති කරගන්නවා තමන් ඉන්න පරිසරයේ පිරිසත් එක්ක ගැටුම් ඇති කරගන්නවා ඉතින් ඒක නිසා මේ මාත්‍රාව දන්නේ නැතිකම සාමාන්‍ය පෘථග්ජන ගතිය කියලා කියනවා. පෘථග්ජනයට කවදාකවත් මෙච්චරක් ඇහැට රූප බලන්න ඕනේ මෙච්චරක් බැලීම වැඩි කියන එක කවදාකවත් තේරෙන්නේ ඒක නිසා කෙනෙක් හිතුවොත් ආර්ය භාවයට යනකොට පෘථග්ජන භාවයේ ඉක්මවලා රූප නොබලා ඉන්නවා වෙන්න ඇති ශබ්ද අහන්න නැතුව ඉන්නවා වෙන්න ඇති ගඳ බලන්න නැතුව රස බලන්න නැතුව පහස බලන්න නැතුව හිතන්න නැතුව ඉන්නවා ඇති වෙන්න ඇති කියලා ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ පෘථග්ජනයට මෙච්චරක් රූප බලන එක හොඳයි මෙතනින් එහාට හොඳ නෑ කියන සීමාව තේරෙන්නේ මෙච්චරක් සද්ධාහන එක හොඳයි සංගීතයට ලොල් වෙන එක හොඳයි මෙතනින් එහාට හොඳ නෑ කියලා ඒ මාත්‍රය දන්නේ නෑ Tamanට සුවයල වෙන සීමාව දන්නේ ඒ වගේම ගඳ සුවඳ දෙකේ මෙච්චරක් තියෙන්න ඕනේ මේ ටික අනවශ්‍ය මේක සුඛෝපභෝගී මේක අනවශ්‍ය දෙයක් කියලා තේරෙන්නේ කෑම කනකොට මෙච්චරක් ඇති මෙයින් එහාට කෑමෙන් ලෙඩ වෙනවා එහෙම නැත්නම් අසාත්මක රෝග පහල කරනවා කායික මානසික රෝග එනවා සුඛභෝග උපභෝග පරිභෝග වස්තු පාවිච්චි කිරීමේදී මෙච්චරක් ප්‍රයෝජනේ සලකලා මෙතනින් එහාට සුඛෝපභෝගී වෙනවා කියන එක දන්නේ නැහැ. ඒ වගේම කාරණා කාරණා ඉගෙන ගන්නකොට මෙච්චරක් ඇති මෙතනින් එහාට ගියොත් ඒ දරන්න බැරුව යනවා කියන කාරණාව නොදන්න සතාට කියනවා පෘථග්ජනය. පෘථග්ජනයට කවදාහක්වත් මෙච්චරක් යන්න ඕනේ එහාට මෙච්චරක් යනකම් අවශ්‍යයි. නැත්නම් මෙච්චරක් යනකම් ප්‍රයෝජන සලකනවා. මෙතනින් එහාට තේරෙන්නේ නැහැ කියන සීමාව ඒ පුද්ගලයාට වුණත් ප්‍රත්‍යඥයට වුණත් උදේ ඉඳලා දවල් වෙනකොට වෙනස් වෙනවා භාවනාවේ දියුණුවනට වෙනස් වෙනවා වයසානුව වෙනස් වෙනවා ඒ නිසා එක හැම වෙලාවෙම එතන තුලණය කරලා සමතුලිත කරගෙන පාවිච්චි කරනවා කියන එක පෘථජනට හැම වෙලාවෙම බෙහෙත් වලට කවුරු හරි වෙදෙක් ඉන්න ඕනේ ආහාරය උගන්වන කෙනෙක් ඉන්න ඕනේ ගන්ධ රස පහස කියලා දෙන්න කවුරු හරි ඉන්න ඕනේ කවදාකවත් සීමාව දන්නේ නැහැ. ඒ නිසා හිතනවා නම් කවුරු හරි නෑ රූප නොබල සිටීමයි කරන්න ඕනේ සද්ද නාහ සිටීමයි කියලා ඒක බුදුරජාණන් උපහාසයට ලක් කරනවා. යම් කිසි කෙනෙක් හිතනවා නම් රූප බලන්න බලන්න කෙලෙස් උපදිනවා. එචා රූප නොබල ඉන්න ඕනේ කියලා එහෙම තමයි ඒ සංජේ පරිබ්‍රාජකයා උගන්ලා තියෙන්නේ. එතකොට බුදුජානන්සේ සඳහන් කරනවා එහෙනම් අන්ධ මිනිස්සු රහත් වෙන්න එපායි. රූප බලන්නෙම නැහැ. බීර බීජෝ රහත් වෙන්න ඕන. ගන්ධ රස පහත විදිහ නැති ඇත්තු මූඩයෝ කියලා කියනවා. ඒ මූඩ පුද්ගලයෝ රහත් වෙන්න ඕන. එහෙම රහත් වෙන්නේ නැහැ. මාත්‍රාව දන්නේ නැහැ. ඉරතදී තාම සියුම් කාරණාවක් බුදුජානන්සේ මතක් කරනවා. මාත්‍රාව නොදැනීමේ ප්‍රශ්නිකුත් නැහැ අවුරුදු 6 වෙනකන් ලදරුවාට. ඒක ඔක්කොම අම්මා තීන්දුව කරන්නේ. ඒ නිසා ලදරුවා කිසිම දෙයකට විනිශ්චයක් ගන්න. ඒත් ලදරුවාට රහත් වෙලා කියන්නේත් නැහැ. එයාගේ හිත හරි පිරිසිදුයි. එයා කවදාකවත් මට මේක දීපන් මේක දීපන් කියලා අපි වගේ පෙළපාලියන්නෙත් නැහැ අයිතිවාසිකම් සඳහා හටම් කරන්නෙත් නැහැ. නමුත් රහත් බව දන්නේ හිත පිරිසුදු බව දන්නේ ඉතින් ඒ නිසා එයාගේ පිරිසුදුකම වැඩකුත් නැහැ. ඒ නිසා මේ අපි ගත කරන රණ්ඩුවක් තියෙනවානේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරලා බලන්න රූප වැලීම සඳහා කොච්චර වෙලා ගන්නවද කියලා. මේ මෑතකදී කරපු සමීක්ෂණයක් කියතන දවසේ පැය 13ක් බොහෝ විට අපි ටෙලිෆෝන් එකයි ටෙලිවිෂන් එකයි ඒ වගේ මේ ස්ක්‍රීන් එකක් දිහා බලන ගත කරනවා කියලා. ඉතින් ඒතර කොච්චරක් මොලේ නරක් වෙනවද කොච්චරක් ඇස් නරක් වෙනවද කොච්චර කනවශ්‍ය තොරතුරු තොගයක් Tamanට එනවද කියන එක ඒ තොරතුරු නිෂ්පාදනය කරන කෙනාගේ අතේ මිස බලන කෙනාට සීමාවක් නැහැ. අද මේ අස අස්වාභාවිකව සිදුවෙන සීදීනසා ගැනීම තරුණ පිරිස්සල ප්‍රධානම දේ මේ විදිහට රූප මෙච්චරක් බලන්න ඕනේ මෙතනින් යහට මට නොගැලපෙනවා මට ඕනේ නෑ මට වැඩි කියන එක තේරෙන්නෙම නෑ මොනම කෙනෙකුටත් තේරෙන්නේ රජයට තේරෙන්නේ නැහැ දෙමාපියන්ට තේරෙන්නේ නැහැ ගුරුන්ට තේරෙන්නේ නැහැ, ළමයින්ට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒව පිළිබඳව තියෙන තාක්ෂණය මානවයාගේ දියුණුවක් කියලා කිව්වට ඒක හරියට වඳුරට අහුවෙච්ච දැලිපිහක් වගේ. ඒක හැම තැනම කපා ගන්න. ඒ නිසා දැලිපිහිය තියුණු වෙන්න වෙන්න වෙන්න වඳුර කපා ගන්න. ඒ නිසා මේ මිනිස්සයාට මෝඩයාට පෘථග්ජනයාට මොනවද උනත් විනාශ කරනවා. විනාශ වෙනවා. ඒක නිසා අපි මේ දේවල් නැතිකමේ දුප්පත්කමක නෙවෙයි අපිට තියෙන්නේ දේවක ඇති කියන්න දන්නේ නැතිකමේ දුප්පත්කම. මොනම විශ්වවිද්‍යාලයකවත් මොනම ශාස්ත්‍රාලයකවත් මේ ඇති කියන්න උගන්වන්නේ මදි මදි මදි මදි මදි මදි තමයි. ඉතින් ඒක නිසා මාත්‍රය දන්නේ නැතිකම නිසා ජූතකයා සඳ මහරජු රෝදීන කෑම කාලා කාලා කාලා ස්මෘත් වෙලා මැරලා ගියා. දවස් ගාණක් කැම නැතු ඇවිල්ලා කැම වැඩිකම නිසා මැටලා ගියා. පෙර දිනේ විශ්වවිද්‍යාලේ පොතක් ලියලා තිනවා දිවෙන් සිය දිව විනාශ ගැනීම කියලා. අද කී දෙනෙක් Tamange දිව ආහාර ප්‍රමාණය දන්නේ නැති නිසා අකාලේ මැරෙනවා. අනවශ්‍ය විදිහට තරබාරු වෙනවාද? අනවශ්‍ය විදිහට ප්‍රශ්න ඇති කර ගන්නවද කියන එක කොච්චර සියුම්ද කියනවනම් මේ කාරණාව කියලා දෙන කෙනත් ජනප්‍රිය භාවයේ නැති වෙනවා. ඇති වෙන්න කණ්ඩ ඉල්ලන එක තමයි කරන්නේ. ඇති වෙන්න රූප බලන්න තියෙන ආසාව, ඇති වෙන්න සද්ද අහන්න තියෙන ආසාව, ඇති වෙන්න ගන්ධ රස පහස කවදාකවත් ඒකේ සීමාව දන්නේ නැතිකම නිසා ඒ මෝඩයට පහසුකම් ටික දීපු ගමන් එහිම ගිලිලා නැහිනු. ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ මතක් කරනවා බැරි වෙලා හරි මීපැණි බෝතලයක මූඩිය වහලා තියන්න බැරි වුණොත් නොබෝ වේලාවකින් බුද්ධම sannivedana ක්‍රමයකින් ඇඹලියෝ එන්න පටන් ගන්නවා. කොහොම දැනගන්නවද කොහොම එනවද කියලා රහු බැඳගෙන ඉන්නේ. ඇවිල්ලිවරලා ඔළුව පල්ලෙහාට දාලා කකුල් දෙක උඩ තියාන පස්සපැත්ත උඩ තියාන ඔන්න බොණ්ඩ පටන් ගන්නවා. මෙච්චර මීපැණි ආයක් අම්මා අප්පා කාලෙවත් හම්බෙලා නැහෙනේ. ඉතින් බීලා බීලා බීලා එන්න බොණ්ඩ බොණ්ඩ බර වෙලා බර වෙලා හොම්බ යනවා මීපැණි ඇතුළට. ඉතින් ඌ ඒත් හිතනවලු ඔන්න ප්‍රශ්නයක් නැත අවුගුරක් විතර බීලා යනවා කකුල් 6ම උඩනේ කියලා. ටික වෙලා කරන කකුල් දෙකුත් යනවා. ටික වෙලා ගියන් කකුල් 4ක් යට යනවා. ඊට පස්සේ දඟලනකොට ඒ මුළු මීපැණි එකම කූඹියන්ගෙන් පිරෙනවා. සත්පුරුෂයෙක් ඇවිල්ලා මේ එක කූඹියක් ගන්න කිව්වොත් 10 දෙනෙක් යට යනවා. ඒ සත්පුරුෂයෙකුටත් උදව් කරන්න බෑ. ඊට හපං පෘතජ්ජනය. කිසිම දවසක මාත්‍රේ දන්නේ නැහැ. නිසා කවුරු හරි කියලා දෙන්න ගියොත් මෙන්න මේකයි මේ මේක කොයි එකත් මාත්‍රාවක් තියෙනවා. එතනින් යහකට ගියාට පස්සේ මේක කායික මානසික ලෙඩපිනිස හිටිනොයි කියලා. ඉතින් අහයි ඕකත් අපිට කියලා දෙන්නේ නැවඳ අපි දන්නේ දවුවා. අමාරු දෙය හම්බ කරන එක නේද? ඉතින් හම්බ කෙරුවට පස්සේ හම්බ කරන එක නා ජීවන කාපුවා මොකද්ද වෙන්නේ? ඇති වෙන්න රූප බලපුවා මොකද්ද අකුසලේ? ඇති වෙන්න සද්දාහුවා මොකද්ද අකුසලේ? ඇති වෙන්න ගන්ධ රස පහස විඳපම අකුසලයේ කියලා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න කාටවත් බෑ. ඒ මොකද කවුරක්වත් හික්මිලා නැහැ. කවුරක්වත් නිකමටවත් හිතලා නැහැ. මේ පිං කරලා උපන්න මේ ඇස් දෙකෙන් තමයි ගොඩාක් කෙලෙස් උපදින්නේ කියලා. මේ පිං කරලා උපන්න ඇස් දෙකට හොඳ හොඳ රූප දකින්න දකින්න කෙලෙස් වැඩි වෙනවයි කියන එක. ඉතින් මේ නිසා මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා රමණීයානි වනසේ පනපන්තානි සීනාසනානි. කැලේකට යන්න කොච්චර රමණීයද කියලා. නමුත් කාමභෝගීන් කැමති නැහැ. කාමභෝගීන් කැමති රාජධානියට. එහෙම නැත්නම් අග්‍රනුවර වලට. නැත්නම් නුවරට. නැත්නම් ගමට. ඒ මොකද ඒකේ තියෙනවා එක එක විදියට මේ රූප දැකීමෙන් පිනවන ගතිය. ඉතින් නිසා කවදාකවත් දෙමාපියන් හිතෙනවද මේ දරුවන්ට රූප දකින්න දෙන එකේ අසීමිතව දෙන එකේ දරුවා අමාරු වැටෙනවයි කියන කතාවක් දෙමාපියෝ දන්නේ නැහැ නේ. මොකද දෙමාපියෝ ඒ ඒ ආර්යාණං අදස්සාවි ආර්ය ධම්මේ අකෝවිදෝ ආර්ය ධම්මේ අවිනීතෝ කියන විදිහට මේ ආර්ය ධර්මයේ අහලා නැහැ ආර්යයන් වහන්සේලා දැකලා නැහැ ආර්ය ධර්මයේ හික්මෙන්ට උත්සාහ කරලා නැහැ ඉතින් ඒ නිසා එයාට පුළුවන් කමක් නැහැ දරුවෙකුට කියන්න ඔයින් එහාට අහේනි කරයි හානි කරයි මේක නතර කරපන් කියලා ඉතින් ඒක ඔප්පු කරලා දෙන්න විදියක් නැහැ නේ දෙමාපියන්ට කිසිම විදිහකට කියන්න බෑ දරුවන්ට මෙන්න මෙතෙන් යනකන් රූප බලන එක හොඳයි. එහෙම නැත්නම් මෙතනින් එහාට හොඳ නැහැ කියලා. ඉතින් දෙමව්පියන්ට පුළුවන් වෙන්නේ රූප වැලීම එක්ක නතර කරලා ටෙලිවිෂන් එක උල්ලා පොළවේ ගහන්න වෙනවා. ඒ මේක කොයි වෙලාවෙත් ඒකම බල බල ඉන්න නිසා. එහෙනම් කම්පියුටර් එකෙන් ගින්දට විසි කරන්න වෙනවා. සෙල්ෆෝන් එකේ චිප් එක තල්ල විසි කරන්න වෙනවා. ඒක කරන එක නෙමෙයි ප්‍රශ්නේ. යම් පරිශ්‍රණයකට කරලා තියෙනවා. ඉපදිච්ච ගමන් පැටවු, පූසෝ බල්ලෝ දවස් 7ක් ඇස් අරින්න කල් යනවනේ. ඊට පස්සේ සමහර පූස්පටව් ඇස්සරියට පස්සෙත් අන්ධකාරය තියලා තියෙනවා. සමහර පූස්පටව් ඇස්සරියට පස්සේ ආලෝකයට විවෘත කරලා තියෙනවා. ඒකල බැලුවොත් අන්ධකාරයටම තියාගෙන හිටපු පූස්පටවුන්ගේ මොලේ වර්ධනය 140කින් අඩු වෙලා තියෙනවා. ආලෝකයේ සහ වස්තු නොදැකීම නිසා. ඇස්සරලා එළිය තිබ්බ පූසන්ගේ මොලේ වර්ධනයක් වෙලා තියෙනවා. ඒ නිසා මොලේ වර්ධනය වෙන්න රූප බලන්න ඕනේ. රූප යම් ප්‍රමාණයක් බලන්න ඕනේ. නමුත් මේ සීමාව දන්නේ ඒකට කියනවා පෘ탁. පෘ탁 භාවය කියලා කියන්නේ අපිට දවල් බැරිනම් අපි රෑ හරි බලනවා. දවල් මිගෙල් රෑ ඩැනියෙල් හරි අපිට කරන්න ඕන දේ අපි සීමාව ඉක්මවල බලනකොට ඒකට කියනවා කාම ගුණ. කවුරු හරි කිව්වොත් මේකට සීමාවක් පනවපන් කියලා කාටද එහෙම බලයක් තියෙන්නේ අපිට කියන්න මෙච්චරක් රූප හොඳයි මෙතනින් එහාට හොඳ නැහැ. ਸਰවචනාංශයවත් ඒ වැඩි කරලා නැහැ. උඹ ਸਰවචනාංශයට වගකීමක් තියෙනවා. යම් කිසි කෙනෙක් ඇවිල්ලා ਸਰවචනාංශයට පූජා කෙරුවොත් මගේ මම මගේ ජීවිතේ පවතින කාල් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ ජීවිතේ පූජා කරනවායි කියලා බුද්ධ ශ්‍රාවකයෝ කියනවනේ අපි එතකොට අන්නේම පූජා කරපිය කරනාට බුදුරජාණන් වහන්සේ නීතියක් දානවා. භික්ෂුන් වහන්සේලාට නීති දාන. භික්ෂුණීන් වහන්සේලාට දාන. සාමණේර සාමණේරි සික්කමාන දිගටම නීති දානවා. මොකද බුදුරජාණන් වහන්සේ කෙරෙහි පවරපු නිසා. අපි ශීලයක පිළිහිටියට පස්සේ බුදුරජාණන්සේ නීතියක් දාන. මෙතනින් යහට උල්ලංඝනය කරන්න එපා, විචක්‍රමණය කරන්න එපා. කෙරුවොත් තවදුරටත් බුද්ධ ශ්‍රාවකම නැහැ. ඒ නිසා විචක්‍රමණ කෙලස් කියලා જાතියක් තියෙනවා. අපි සිංහලෙන් කියන එකට උල්ලංඝනය කිරීම කියලා. යම් නීතියක් පනවුවට පස්සේ ඒ නීතිය සීමාව කඩාන ගියොත් අපි කියනවා සතෙක් මරන්න මැරුවොත් ඒක වීතික්‍රමන මට්ටමේ කෙලේශයක්. හොරකමක් කරොත් වීතික්‍රමන මට්ටමේ කෙලේශයක්. කාම මිත්‍යාචාරයේ වීතික්‍රමන මට්ටමේ කෙලේශයක්. බොරුව කේලම හිස් වචන පරිස වචන. වීතික්‍රමන කෙලෙස්. ඉතින් ඒකෙදී ඒ බුරුමේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ උගන්වනකොට මේ සතෙක් මැරීම කියන එක අපිට හිතෙනවා ඒ සතා ජීවත් වෙන්න කැමැති. මම ඌ හතර කුරින් අල්ලගෙන බිම පාගගෙන බෙල්ල කපනකොට ඌ දඟලන දැඟලින්ෙන් ඒ අකුසලය තේරෙනවා. මැරෙන පණ තියෙන මාළුව ගොඩ දැම්මට පස්සේ නලියන නලියවිල්ලෙන් තේරෙනවා. ඉතින් ඒකට අපි කියනවා අපාගාමි කර්මපතයක් කියලා. ඒ වගේ දෙයක් සිහිපත් වුණොත් අවසාන මොහොතේ ඒකාන්තයෙන් අපාගත වෙනවා. නමුත් මේ සම්පප්පලාප කියනකොට හිස් වචන කතා කරනකොට ඒ තරම්ම අකුසලයක් සිද්ධ ඒකත් කර්මපතයක්. නමුත් ওই කයිවාරු කෙලින්න ගියාම සීමාවක් තියනවා. කතා කරන්න ගියාම කොච්චරක් මේ කල යුතු කතාද කරන්න කොච්චර නොකල යුතු කතාද කියලා බැලුවොත් අපි සතුම් මරණම් අකුසල් කරන ප්‍රමාණය අඩු එක පේන නිසා නමුත් මේ අනවශ්‍ය හිස් වචන කතාවල් වගේ කරන්න ගියාම ගිහි අත්තන්ගේ එහෙම නැත්නම් කිලෝරක් නැතුව උදේ ඉඳලා හැන්ද වෙනකන් රේඩියෝ එකට අහුම්කන් දීගෙන ඉන්නකොට කතා කිරුවේ නැති වුණාට කතා කරන එක අහගෙන හිටපුවාම නැත්නම් කිලෝරක් නැතුව කටත් අරගෙන ටෙලිවිෂන් බල බල ඉඳ ගියාම කොච්චරක් උපේනවද පුළුවන් වෙයිද මේ වගේ දවස් 10ක් ඇවිල්ලා සීතු සුදුදි සුදුරිදි අඳගෙන ඔය කෙලෙස් හොදන්න අසීමිත වේකතු කරනකොට මාත්‍රාව දන්නේ නැතුව ඉතින් ඒක නිසා අපට පිටරට සුද්දා පුදුමාකාර සැලකිල්ලක් සලකනවා මොකද රූප වාහිනී හදලා තියලා දෙනවා උදේ ඉඳලා හැන්ද වෙනකම් වාහිනී වැක්කිරෙන රූප හොඳයි සුද්ධ හොඳයි මොකද මේ තාක්ෂණي හදලා දීලා බොත්තමත් අද කළ පමණින් ඕනේ රූපක තියෙන ඕනේ කුණු හරපයක් බලන්න පුළුවන් සද්ද වාහිනී හදලා දීලා තියෙනවා ඉතින් අපි එනවා අපි අම්මලා තාත්තලාට අපි හරියට පින් කළා තියෙනවා බොත්තමත් අද කළ පමණින් ඕනේ සද්දයක් ගන්න පුළුවන් එහෙම නැත්නම් ඕනම රටක තියෙන සංගීතයක් අපිට පුංචි උපකරණකෙන් ගන්න පුළුවන්. ගන්ධ රස ඉස්සර ඉන්දියාවට මහරජා කෙනෙකුට වැඩිය අද මධ්‍යම පාන්තික කෙනෙකුට ඕනෙම ආහාර වේලක් ලබා ගන්න පුළුවන්. ඉස්සර ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නේ රජුරවණ්ඩ විතරයි. ඒත් රජපෞල් වලත් හැන්දෑවට කන්නේ පිලුණු ඉච්ච ආහාරලු. දැන් නැහැ. දැන් අපිට තියෙන ඕනේ ඕනේ මධ්‍යම පෞල කෙනෙකුට කඩේකට ගිහිල්ලා චීන ආහාරද, ජපන් ආහාරද, බුරියානිද ඕන දෙයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වාහන, ඒ වගේම ඇඳ කුටු කොට්ටමිට යාන වාහන. ඉතින් මේකේ සීමාව දන්නේ නැත්තම් කාලා ඉස්මෘත්තේට යනවනේ. ඊට පස්සේ මොකද ඌට කරන්න තියෙන හොඳම වැඩේ තමයි ඌ ඉල්ලන දේ දෙන එක කාලා නැහිනෝ. ඉල්ලන දේ දෙන එක තමයි කරන්න තියෙන ලොකුම දඬුවම. ඒකට කියන්නේ අඤ්ඤා අඤ්ඤෝයි බික්ක වේලා ලාභ සත්කාර සම්මාන සිලෝකේ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. කාට හරි ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබුණොත් එයා ඒකාන්තෙම නිවනින් අනිත් පැත්තට යනවා. නිවන් මාර්ගය වෙන එකක්. ඉතින් අපිට කරන්න හදන්නේ දරුවන්ට පුළුවන් තරම් ලාභ සත්කාර සම්මාන වැඩි කරන්නේ. අපේ නෑයින්ට ලාභ සත්කාර සම්මාන වැඩි කරන්නනේ. අම්මට තාත්තට ලාභ සත්කාර සම්මාන වැඩි කරන්නනේ. ඉතින් මේ මිනිස්සයා ප්‍රමාණි දන්නේ නැත්තම් කාපිරි ඇටෝම් ගෙදර ගියා වගේ කාලා නැහිනවා. ඉතින් ඒක නිසා ආද ලෝකෙදී හා බලනකොට මේ සීමාව දන්නේ නැති නැත්නම් ඇති කියන්න දන්නේ නැති මත්ඤ්‍යු දන්නේ නැති ලෝකෙදී හා බලනකොට ඉතින් ඒ මිනිස්සුන්ට අසත්පුරුෂයාට ලාභ සත්කාර නිසා සත්පුරුෂයා විනාශ වෙනවා කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඒ නිසා අපි කාට හරි යමක් දෙන එක නෙමෙයි ප්‍රශ්නේ. කොච්චරක් ඒක ප්‍රෝජනේ සලකලා පාවිච්චි කරනවද? කොච්චරක් ඒක සුඛභෝගීත්වයට යනවා. මාත්‍රේ දන්නේ නැතුව යනවාද කියලා. ඒක නිසා බුදුරජාණන්සේ උගන්වන්නේ ආර්ය වංශ ප්‍රතිපදාවේදී සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨියාච වන්නවාදී නේ චීවර හේතු න අනේසනං අපපති රූපං ආපජ්ජති. භික්ෂුන් වහන්සේකට බුදුරජාණන්සේ නීතිය පනවනවා. ඔබට දායකයා පිටිවරක් දෙයි. නැත්තම් කියන්න කියනවා ඇඳුමක් දෙයි අම්මලා තාත්තලා. ලද යම් සිවුරකින් සතුට වෙයල්ලා. සන්තුට්ඨෝ හෝති iterator චීවරේන. iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී. සතුට වෙනවා විතරක් නෙමෙයි ලද යම් සිවුරකින් සතුට වීමේ ගුණ ප්‍රකාශ කරන්න කියනවා. මේ සිවුර කවුරු හරි ගෙනල්ලා පිනට පූජා කරන දේ. ඕක මේ ආඩම්බර වෙන්නවක්වත් රූප සුන්දරී තරඟයකට යන්නවක්වත් ආභරණයකටවත් නෙවෙයිනේ අඳින්නේ විලි වහ ගන්නනේ. ඕකිල අද දේෙන් සතුට වෙන එකනේ කරන්න ඕනේ. ඉතින් ඒක නිසා ආර්ය වංශ ප්‍රතිපදාවති ගිහියෝ ගැන කතා කරන කියනවා මේ සාමාන්‍ය විලි වහ ගන්න ඇඳුමකින් සතුටු වෙන දැන් අඳින්නේ විලි ලැජ්ජ නැති ඇඳුන්නේ විලි තියෙන තැන් පෙන්වන්නනේ අඳින්නේ දැන් ඒක නේ මේ ඇඳුම් මෝස්තර වල තියෙන්නේ උන් අවුරුදු 20කට ඇඳුම් මොස්තර හදලා ඉවරයිලු දැනටමත්. ඉතින් මොස්තර එනකොට අපිට විලි වැහිලා නැති වුණත් පොලිමේ ගිහිල්ලා ඇඳුම් ගන්න. ලංකාවේ ආර්ථිකයේ තිබුණ තේපොල් රබල් මත දැන් ඍජු කර්මාන්තය මත. අද ආර්ථිකය අපේ යැපෙන්නේ ඇඳුම් කර්මාන්තය මත. මොකද ඒ තරම් මිනිස්සු මේ ඇඳුමට කැමති මොකද මේ විලි වහගන්නද? විලිලෙච්ච නැති කමට. කොහෙද මේකේ සීමාවක් තියෙන්නේ? මේව කතා කරන්න ගියොත් ඔය ප්‍රසිද්ධිය කතා කරන්න ගියොත් කවුරු එයිද බනහන් ස්වාමීන් වහන්සේ රොන්දයක් කරන පැත්තකටලා ඉන්න මේ අපේ රෙදි වලට ඇඟිලි ගහන්න එන්න එපා අපේ කැමරට ඇඟිලි ගහන්න එන්න එපා ඒක නිසා බුදු කෙනෙකුයි මෙහෙම කියලා තියෙන්නේ සාරිපුත්තු සාංශය අපිට කියන්නේ මේක තේරුම් ගන්න අමාරු තරම් ගැඹුරු දෙයක් මේ ප්‍රමාණි දන්නේ නැතිකම. ඒකට කියනවා පෘ탁 ගතිය කියලා. පෘ탁 ඥයට කවමදාකවත් මේ ප්‍රයෝජනය සහ අතිශෝක්තිය එහෙම නැත්නම් ප්‍රයෝජනය සහ සුඛපභෝගීත්වය කියන එක දන්නේ නැහැ. ඒක නිසා බුදුජානනාංශේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළ තිනවා සන්තරුත්තර පරමං සාදීතබ්බන්. Tamanට ඇඳුම් මොකක්වත් නැති විදිහට හොරෙක් ඇඳුම් ගත්තොත් කැලේ ඉන්න වෙලාවක දවස් 7කට වැඩිය උපසම්පදාව රැකෙන්නේ නැහැ. ළඟම තියෙන ගේකට කොලාත්තකින් හරි විලි වහගෙන ගිහිල්ලා ඒගොල්ලන්ට මතක් කරන්න කියනවා මං හිටපු දන මෙන්න මෙම කරදරයක් වුණා පොරුව ආවා ආරණ්‍යයට නැත්තම් කුටියට ඔක්කොම ටික කඩන්න ගියා. ඒතකොට ඒ ගෙදර මිනිස්සු හරියට කලබල වෙනවනේ. අනේ අපේ අහිංසක හාමුදුරන් කරදර කරක. ඒතකොට ඒ හාමුදුර ඇති වෙන්න රිදි දෙනවනේ. එතකොට තුන් සිවුරම ගන්න එපයි කියලා බුදුහාමුදුරු කියලා තියෙනවා. දෙකකට විතරක් ඇති වෙන සිවුරු රෙදි ගන්නයි කියලා. සිවුර සාඳනේ ඇර මේ මිනිස්සු කලබල වෙච්ච වෙලාවක ඒ දෙන දේෙන් අතිරේක ප්‍රයෝජනයක් ගන්න යන්න එපා. සාමාන්‍ය භික්ෂුවට සිවුරු තුනක් තියෙන්න ඕනේ. නමුත් මේ වගේ වෙලාවක සිවුරු දෙකකට ඇති වෙන්න විතරක් ගන්න. එතකොට මාත්‍රේ දැනගන්න ඕනේ. එහෙම නැතු මේ හම්බෙච්ච අවස්ථාවේ කඩා වඩා ගන්න කතාව වෙනුවට තමන්ගේ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට බුද්ධ දුහිතරුන්ලට බුද්ධ ජානසේ සඳහන් කර තියෙනවා සන්තරතර පරමම් බික්වේ සාදීතබ්බං ඊට වැඩිය ගන්න යන්න එපා. ගත්තොත් ආපත්‍ය සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් හිතනවනම් මේ බද්දපරියංගේ ඉඳගෙන අතක් පිට අතක් තියන ඇද්දක වහගෙන නිවන් දකින්න පුළුවන් කියලා. මේවා ගැන නොදැන, මේවා ගැන නොතකා. ඉතින් එහෙමනම් ඉතින් භාවනා කරලා පිසු වැදෙනවා කියන එකට තමයි වෙන්න වෙන්නේ. භාවනා කරන්න කරන්න සිව්පසේ පිළිබඳව මේ ආහාර, මේ ඇඳුම, මේ සීනාසනය, මේ බෙහෙත් පිළිකර කියන එක පිළිබඳව මාත්‍රය ප්‍රමාණය දැන ගැනීමක් සිද්ධ වෙනවා. ඒ පිළිබඳව නොතක මේ හොද්දටම විපස්සනාව දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා සල්ලි ටිකක් දීලා සීලය ගැනවත් නොතක සිව්පස්සේ පිළිබඳව ප්‍රමාණේ නොදැන භාවනා කරලා උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්නම් පැය 24ක් භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියලා හිතනවනම් එහෙම එකක් නෙවෙයි මේක මේක බොහොම සමාජ ධර්මයක් ඒ නිසා Tamanට භාවනා විදිහට යනකොට යනකොට තමන් පරිභෝග කරන උපභෝග කරන වස්තු වල ප්‍රයෝජන සලකලා පරිභෝග උපභෝග කිරීම එහෙම නැත්නම් අපි කියනවා අර පරිමැස්මෙන් උපයෝග පරිභෝග කරනවා නම් අද මේ ලෝකේ තියෙන වස්තු හොඳටම ඇති මනුස්සයන්ට කැම කාලා ජීවත් නමුත් ආහාර සංවිධානයේ එහෙම නැත්නම් ඒ වගේ ජාත්‍යන්තර සංවිධාන හොඳටම කියනවා අද ලෝකේ ජීවත් වෙන මනුස්සයන්ගෙන් 90ක් රැට නිදාගන්නේ කන්න නැතුව. 10ක් විතර භෝජන සංග්‍රහ වලට ගිහිලා කාලා නැහිනවා. කේක් වලින් දමා ගහ ගන්නවා. සංගීත රාව පතුරවනවා. ඒ දන්නවනම් ඒගොල්ල මේක පැත්තක බත්තටයක් නැතුව බඩට බුදියා ගන්න පිරිසක් ඉන්නවයි කියලා මේ නටන නාඩගමයි අර බඩගින්නයි දෙක අතරේ මේ වස්තුව විෂම ලෙස බෙදී යාමට හේතුව මේ තෘෂ්ණාව ප්‍රතිපත්ති හදන්නේ ඇතිම ඇති හැකි ඇත්තෝ. ඒ ඇත්තෝ කවදාකවත් නැති මිනිස්සු ගැන හිතන්නේ නැහැ. හිතල කරන් තොපිත් හම්බ කරන කාපියවලු පාන්න නැත්නම් කේක් කාපල්ලකෝ අපි වගේ කරපල්ලකෝ කියලා කටමැත දොඩවනවා. නමුත් සරුවචනාංශේ විතරනේ මේ රැට වේල නතර කරපල්ලා. මේ දෙවේල කාලා බණ භාවනා කරපල්ලා කිව්වම අහන රැයට කාලා කවුද අපාය යන්නේ? බට්ටියක් ආවම කොරෑට. පෞසිද්ධ වෙනවයි. ඉතින් පිටරටක එහෙම ගිහිල්ලා කිව්වොත් එහෙම අටසිල් සමාදන් වෙනවා. රැයට කැම ගන්න එපයි කියලා. ඒගොල්ලෝ මූණට කෙල ගහાવી. රැයට විතරයි අපි ජොලියක් දාලා කාලා නටන්නේ. ඉතින් ඒකත් නැති කරොත් එහෙනම් මොකද්ද මේ භාවනාව රැයට නොකයින් එක අතර වෙනස? කොළඹින් ඉන්න නෝන්ලාටත් මේව ප්‍රශ්න. ඇයි ස්වාමීන් වහන්සේ මේ අටසිල් සමාදන් කරන්නේ? පන්සිල් ළඟට නිවන් ලබන්න පුළුවන් නම් එමේ රැට කණ්ඩිපයි කියන්නේ රැට නොකා හිටපම මොකද්ද හම්බෙන ආනිසංසය? ආනිසංසය මොකුත් නෙමෙයි බොය කන වේල කවුරු හරි කාලා බුදියා ගන්න. අඩුම දන්නවා. ඒක නිසා මේ මාත්‍රේ අපි දන්නවා මේ පොළව සමසේ මිනිස් අතර බෙදිලා යාවි. මේ ආහාර, මේ ඇඳුම්, මේ බෙහෙත් පිළිකර අද වෙලා තියෙන්නේ මේ පුළුවන්කාර කට්ටිය ලෝකේ තියෙන හොඳම බෙහෙත් ටිකයි හොඳම දොස්තරලා ටිකයි කලින්ම වෙන් කරකට. ඒ නිසා සාමාන්‍ය ලෙඩ වෙන මනුස්සයාට මේ ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් අද කිට්ටු කරගන්න විදියක් නැහැ. මොකද පුළුවන් කට්ටිය ගිහිල්ලා කල්ැතුව බුක් කරලා ඉවරයි. ඉතින් සාර බහුතර ජනතාවට බෙහෙතුත් නැහැ. මේ ලොකු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන ලෝකයක් ගැන මේ කතා කරන්නේ. මේ ලොකු විනිවිද පේන ලෝකයක් ගැන කතා කරන්නේ. නමුත් මේ වස්තුව බෙදිලා යන හැටි බලපුවාම තිරිසන් ලෝකයක්. ඒ මොකද එකෙකුටවත් සල්ලි හම්බ වෙනකොට අවස්ථාව හම්බ වෙනකොට මේක ඇති කියන්න මේක ඇති අපිට මේ යැපෙන්න පුළුවන් එහෙම නැත්නම් මේක මූලික අවශ්‍යතාවයන් ටික ඇති අපි මේක අරගෙන හිත භාවනාවෙන් අපි කියනවා නම් निराமிෂ ප්‍රීතියෙන් පුරවමු අපි ආමිෂ ප්‍රීතියෙන්ම පුරවන්න හදන මේ ආර්ථික සමීකරණ දේශපාලන සමීකරණ වෙනුවට ඒක අද කියාගන්න බෑ ප්‍රසිද්ධියේ කියාගන්න බැරි තරම් අපේ සංඝයා පවා මේවා කියන්න වටින සංඝයා පවා වැඩි ආදර්ශයකට යන. ඒකලෙල ඒගොල්ල බුද්ධ ධර්ම රකින්න හදන. ඕම කරලා බෑ මේක මෙහෙමයි කරන්න ඕනේ කියලා මේ බණ භාවනා කරන කට්ටියට කියන ඕගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක අපි එකතු වෙලා කරන්න ඕන වැඩක් කියලා සම්මන්ත්‍රණ කැඳවලා කටයුතු කරනවා ඒක නිසා කවුරු හරි හිතනවා නම් ඒ තමයි මාත්‍රය දන්නේ නැතුව කෑමෙහි ඇඳීමෙහි ගෙවල් දොරවල් වල සහ බෙහෙත් පිළිකරවල ඒ කෙනාට භාවනාව හරියන්නේ ඒව පිළිබඳව දවසින් දවස අර පිරිමැස්මට යන්නේ නැත්නම් දවසින් දවස දවසින් දවස ප්‍රයෝජනේ සලකලා වැඩ කිරීම කියන එක දන්නේ නැත්නම් ඉතින් හිතා ගන්න අමාරුයි ඒක නා භාවනා දිනන කොහොමද අහනවා ස්වාමීන් වහන්සේ මට දැන් මෙහෙම මෙහෙම වෙනවා මම දැන් ඉන්නේ සංකාරූපේක්ඛා ඥානෙද මම දැන් ඉන්නේ උද්‍යප්පේ ඥානෙද මම දැන් ඉන්නේ පළවෙනි ධ්‍යානෙද මං ඉන්නේ අහවල් ඥානෙද කියලා හරි ආසයි දැනගන්න. බුදු ඥානanse සඳහන් කරලා තියෙනවා මහණනි සෝවාන් උනාද නැද්ද කියලා දැනගන්නත් ඇසුරෙන් මිසක්ක කරන්න බෑ ඒත් බොහෝ කල් ඇසුරෙන්. එයා මාර්ග ඥානයකටපත් වුණා නම් හැමදේම මාත්‍රේ දන්න. එnde ende ende ende මේ Taman පාවිච්චි කරන දේවල ඒව පිළිබඳ නිතරම ගවේෂණයකදීලා ඉන්නේ. ප්‍රයෝජනේ සලකලා යපුකම ඇති කියන දාන. අද හිතනවා මේ ඇති කියන එක සමාජ ධර්මයක් නෙවෙයි. අපි මේ සමාජයට ගියාම ඇති වෙලා කාලා බිලා නටලා ඉන්න තරමට තමයි හොඳ කිය. ඒක නිසා ලංකාව වගේ සෞභාග්‍ය සම්පන්න රටකට අද මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න මෙච්චර දැනුම තියෙන ඇත්තෝ ඉඳ ඇති මෙච්චර උගත්තු ඉඳ ඇති මෙච්චර විශ්වවිද්‍යාල තියෙද්දි මෙච්චර සමීකරණ තියෙද්දි ඔක්කොම පිසාච ප්‍රේතයෝ ටිකක් නේද ඉන්නේ කෑවට ඇති වෙන්නේ නැති බිව්වට ඇති වෙන්නේ නැති මේ බණ්ඩිස්වාංශ කියන එක දවසක් ඇමරිකාවේ ගිහිල්ලා ඒ භාවනා කරනකොට කිව්වලු මේ සතිපට්ඨානයි කියලා කියන්නේ හිත යා කන්ඩිෂන් කරන එක හිත තැම්පත් කරන එකක් ඒ නිසා සතිපට්ඨානේ වඩනකොට බුදුම විදියට මේක තැම්පත් වෙනවා, සීතල වෙනවා, සුඛ සුඛෝපභෝගී වෙනවයි කියලා. ඉතින් ඒක කලිවලා බණ ඉවර කරලා යනකොට මේ කාර් එකේ යන මහත්තයාට අනේ එතකොට කියනකොට ඒක නෝනා කෙනෙක් කතා කරලා කිව්ලු අනේ ස්වාමීන් වහන්සේ අපේ ගෙවල් නම් ඔක්කොම යා කන්ඩිෂන් කාර් ඔක්කොම යාගනේ බඩේ දැවිල්ල නම් ටිකක් සැර වැඩි කිවලු දැන් නිතරම බඩ දනවා නිතරම මේ ગેස්ට්‍රයිටිස් එහෙම නැත්නම් මේ ආම වාතේ කොහේ හිටියත් සබ පහසුකමක් නැහැ කියලා. ඉතින් මේ ප්‍රශ්නට උත්තර දෙන්න හම්බුනේ නැතිලු වාහනේ යන ගමන් සයිඩෝ කතා කරලා කිව්වලු ඩ්‍රයිවර් මහත්තයාට සුද්දට සංවිධානය කරපු අනේ බලන්න අර මිනිස්සයා ඉතින් අපේ බුරුම වගේ රටක නම් මේ වගේ රටකට ඇවිල්ලා යාකඩිෂන් වාහන නැතුව යාකඩිෂන් ගෙවල් නැතුව ඉන්නවා කියන්නේ මොන තරම් සැපද අනේ මේ මිනිස්සයාට ඉඳද්දිත් බඩේ දැවිල්ලක් කියනවා ඉතින් කොහෙද සැපක් නේ පව් මට මේ ඒකට උත්තරයක් දෙන්න හම්බුන්නේ නැහැ නේ කියලා. එතකොට මේ ඩ්‍රයිවර් මහත්තයා සායුට දිහා අපරහෙන් බල්ලා කිව්වලු ස්වාමීන් වහන්සේ තන්නේ ඒ අම්මන්ඩිට විතරයි බඩේ දවිල තියෙන්නේ කියලා. මුළු ඇමරිකාවටම බඩේ දවිල කිව්වා. කොට ඔක්කොටම සැප පහසුකම් ඔක්කොම ලැබිලා තිනවා 150කට වැඩිය බෙහෙත් බොන මට්ටමේ මානසික අසහන. බඩ දනවා. හිත යා කන්ඩිෂන් වෙලා නැහැ. කාර් එක යා කන්ඩිෂන්. ගෙදර යා කන්ඩිෂන්. ඔෆිස් එකේ ආ කන්ඩිෂන්. හැබැයි ඉන්න මිනිස්සුගේ බඩ දනවා. එතකොට සයිඩෝ කියනවා මට එක පාරට මතක් වුණාලු පිසාච പ്രേත ලෝකේ. කොච්චර කෑවත් බඩ දනවයි කියනවනේ. කට ඉදිකටුතු දක් විතර ඇතිලු. බඩ මහා කලයක් වගේලු. කැම මේසක් ඉස්සරහට ගියාම කා ගන්න වෙලාවක් නැතුව මොකද කට පුංචේ ඉඳ බඩ ලොකුේ ඉඳ වැඩිම කනවලු කෑවන මොකද බඩ දනවා. ඒක තමයි අද කොළඹට වෙලා තියෙන්නේ. කොළඹ නගරේ රැට සිරිපුර මිනි ප්‍රීති සාගරේ මේ වෙලාවෙම ගියොත් කැසිනෝද ඔක්කොම තියෙනවා. ඉතින් අපි කියනවා දැන් අපි බොහෝම දියුණුයි කියලා. එහෙම කෙනෙකුට කිව්වොත් එහෙම මේ රැට නොකා කරන භාවනාවක් තියෙනවා කියලා මහා කාල කන්නි වැඩන්නේ මේක නේ. කාලා අපි වගේ කාලා හිටපල්ලා. ඉතින් ඒකයි ථාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ මේ මාත්‍රාව දැනගන්න එක කෙනෙක් කෙනෙකුට පටවන එකක් නෙවෙයි ආධ්‍යාත්මයේ ඉහළට යන්න යන්න එnde එන්න පිරිමැසුම් දායක වෙනවා. එnde එන්න ප්‍රයෝජනේ සලකලා මිස වස්තු රැස් කිරීමක් කරන්නේ නැහැ. ඒක කරනවා නම් පොදුවේ කරනවා. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යන මිනිස්යාගේ ජීවන රටාව භාවනා කරන යන පරිසදේ පරිශදේ ආර්ථිකයේ කියන එක භාවනාවත් එක්කම මෝරන්න ඕන. එහෙම නැතුව මේ අතප්පිට අතත් තියාන භාවනා කරලා අද්දක වහගෙන ඉඳලා නිවන් දකින්න පුළුවන් කියලා හිතනවනම් ඒක ඉතින් බොහෝම පාච්චල් කළ සැලකීමක් ඒකයි කියන්නේ මේක විනිවිද ගන්න අමාරු දෙයක් කියලා. ඒ නිසා අපි භාවනාවෙන් ඉහළට යන්න යන්න එහෙම නැත්නම් තල තුනකට වැඩි වෙන්න වැඩි වෙන්න ඉහණිකට පැහෙන්න පැහෙන්න ඊගාවට එද ජනතාවට දරුවන්ට ආදර්ශයක් තියෙන්න ඕනේ අපි මේ ළඟ තියාගෙන වට කරගෙන ඉන්න දේවල් ඔක්කොම මේ ප්‍රයෝජනේ සඳහාද නැත්නම් කෑදරකමට තියානින්නේ කියලා. ඉතින් ඒකට කවුරු හරි කතා කරලා පෙන්නලා දුන්නොත් තරහ ගන්නවට වැඩිය අපිට ඒකට නිහතමානීකමක් තියනවාද? අපිට ඒකට අහිංසක ගතියක් තියනද? අනේ මගේ වැරද්දක් තියනවනම් කියලා දෙන්න එහෙම අඩුපාඩු මයිලඟ තියෙනවා තමයි කියලා අපිට එක එකනාට එක එකනාට පවර ගන්න පුළුවන් කට්ටිය තමයි සිල්පිරිසක් කියලා අපි කියන්නේ. දැන් අපි ගත කරන්නේ වස් කාලේ. පස්සේ උරුණාට පස්සේ අපි පවාරණය කියලා එකක් කරනවා. ඒකෙදී කරන්නේ අපිට එකට වස්වසපු සංඝයා ගාවක ළඟට ගිහිල්ලා වැඳලා උක්කුටිකෙන් වාඩි වෙලා කියනවා දිත්තේනවා සුතේනවා පරිසංකායවා පදන්තු මං ආයස්මන්තෝ පස්සන්තෝ පටිකරිස්සාමි. මගේ ආපත්‍යක් වැරද්දක් ඇහුවා නම් දැක්කා නම් සැක කෙරුවා නම් අනේ කරුණාකරලා මට කියන්න මම ඒක දැක්කොත් මම ඒක පිළියම් කර ගන්නවා කියලා තමන් එක්ක ඉන්න තව සංඝයා වහන්සේ නමකට පවරනවා ආරාධනා කරනවා මේක තමයි මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඉහළම තැන තමන් ගිහිල්ලා කාට හරි කියනවා අනේ මගේ වැරද්දක් දැක්කනම් අනේ මගේ වැරද්දක් ඇහුවා නම් අනේ වගේ වැරද්දක් සැක කෙරුවා නම් අනේ කරුණා කරලා අපි ඔක්කොම එකම බුදුහාමුදුරන්ගේ ගෝලියෝ මට මගේ වැරද්ද පේන්නේ නැති නිසා කරුණා කරලා මට මේක කියලා දෙන්න. ඒ හැම සංඝයා වහන්සේ නමක්ම අනික් සංඝයා ඉදිරියට පැවරුමක් තමයි ඔය පවාරණේ කියලා කියන්නේ. ඒක නිසා අපිට Taman ළඟ තියෙනවා නම් සීමාති කාන්තව සැප විඳින ගතියක් රූප බලන ගතියක් ශබ්ද අහන ගතියක් ගන්ධ රස පහස ගතියක් තමනුත් සතියෙන් ඒක ප්‍රමාණය දැනගන්න උත්සාහ කරන වෙන දැන් ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන අතර අපිත් ඒක පස්තු පරිභෝග කෙනකින් අහන්න ඕනේ කට කියන්න ඕනේ අනේ මේ මගේ මේ කාබාසිනියා ගතිය නිසා මගේ මේ පිසාච ප්‍රේත ගතිය නිසා ඔබතුමන්ලාට පේනවද මම අතිරේක පරිභෝගයකට ගිහිල්ලා තියෙනවා කියලා කර්මා කළ මට කියලා දෙන්නයි කියලා අද එහෙම එක පවුලේ දෙන්නෙකුටවත් කරගන්න බෑ. එහෙම කරන්න ගියොත් ඒක අනවශ්‍ය විදිහට ජීවිතේට ඇඟිලි ගැහිමක් කියලා ඒක පෞද්ගලිකත්වයට ඇඟිලි ගැහිමක් කියලා කරගන්න කැමති නෑ. හිතන්නේ යම් දවසක අපි එකම ධර්ම පවුලක එකම අප්‍රමාදීව ජීවත් වෙන්න හදන පිටසක් වශයෙන් තව කෙනෙක් Tamanට අවිලා කියලා දෙනවනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියලා තියෙන්නේ චත්තාරෝ පංච ආලෝපේ අබුත්වා උදකම් පීවේ. බත් කනකොට තව පිඩු හතරක් පහක් ඛණ්ඩ තියේදී වතුර ටිකක් බොන්නේ කියලා තියෙනවා. ආයෙ ඛණ්ඩ එපා. විස්මෘතා වෙනකන් ඛණ්ඩ එපා. පිඩු හතරක් පහක් අඩුව තියේදී කැම නැතර කරලා වතුර ටිකක් බොන්නේ කියලා. ඉතින් ඌ ආද ලෝක සාහිත්‍ය බාටපත් වෙලා තියෙනවා. මේ වගේ මුරුගසම් වචින වහින වෙලාවක භාවනා කරන්නයි කියලා තියෙනවා ධනිස් දෙක තෙමෙන්නේ නැත්තනක් හම්බුනොත් ඇති කියලා හිතා. අනින් යහට ලොකු දේවල් හිතන්න එපා. Taman ඉඳගත්තාම ධනිස් දෙක තෙමෙන්නේ නැත්තම් ඌට වැඩි හොඳ ඒවා බලාගෙන ඉන්න එපා. වැඩි කරගෙන යන්නේ. එහෙම නැතු අපි කිව්වොත් අපිට යා කන්ඩිෂන් කරලා තියෙන්න ඕනේ මදුරු නැත්තනක් තියෙන්න ඕනේ සද්ද නැත්තනක් තියෙන්න ඕනේ. අරකයි මේකයි කියලා කියන්නේ ඕකෙදින් කෙරෙන වැඩකමක් නෙවෙයි. ඒ දවස්වල 1080 ගණන් විතර වෙන්නේ නැති එහා පැත්තේ මං හිටපු කාමරේට එහා පැත්තේ මං ගිහියේ හිටියේ. හිටපු කාමරේ මේ වහල්වල් දෙකක් එකට වදින තැන තෙමෙනවා. ඉතින් එතන හිටියේ ඊශ්‍රායලෙන් ආපු මහත්තයෙක්. ඒ මහත්තයා ඇවිල්ලා පල්ලෙහාට කන්තෝරුවට කියලා තියෙනවා. වහිනවා වහලෙ තෙමෙනවා ඒක නිසා හදලා දෙන්නයි කියලා. කන්තෝරුවේ ඉන්න මහත්තයා හැන්දෑ කියලා ලොකු ස්වාමීන් කියලා තියෙනවා මෙහෙමයි අර මහත්තයා ඇවිල්ලා කිව්වා මේ වහලෙ තෙමෙනවයි කියලා සංසය හදන්න හදනවා කියලා ලොකු තමයි කිව්වා මොනවත් කිව්වේ නැහැ. ඊට පස්සේ කට්ටිය සංඝය ආපුවාම කියනවා මේ වගේ මිනිස්සෙක් වහලෙ තෙමෙනවා කියලා පල්ලෙහා කන්තුරට ගිහිල්ලා කියනවා නම් මේ වගේ මිනිස්සුන්ට භාවනාවක් හරියයි. ගල්දුවේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ වැස්ස වෙලාවට ගොටුවත්ත ඔළුවේ තියාගන්නලු ඉන්නේ වහලෙ තෙමෙන වෙලාව කාටවත් කියන්නේ නැහැ. දකින්න කෙනෙක් හදලා දීපල්ලා. හදලා දුන්න නැත්නම් නිකන් ඉන්නවා. ඒ වඳුරට ගිහිල්ලා ව්‍යාපාර කරන්න ගත්තොත් මට මේ වහලට සීලිම ගහලා නැහැ. මට මේ හුලං වදිනවා. මට වැස්ස තෙමෙනවයි කියලා. ඉතින් ලොකු සාන්ති කියනවා අනේ මොන්දලා සාසනේ අඳුරගෙන තියෙන හැටි. ලද දෙයින් Tamanට ඕනේ වැඩේ කරගන්න තියෙන පහසුකම් බලනවා වෙනුවට මට භාවනා කරනවා මට මේක තියෙන්න ඕනේ ඒක තියෙන්න ඕනේ කියලා කියනවනම් විකාර කතාවක්. එහෙමනම් සරුවච්චන් වහන්සේට අර රම්මේසු රම්මේසුබ කියන මාලිගා තුනේ ඉඳගෙන අර රාජකන්‍යාවේ පවන්සලද්දී මේ සුදු හඳුන් වැටියකින් රාජභෝජනවල රාජභෝජුන් කාලා නිවන් දකින්න තිබුණා. දැන් හිතාන තියෙන්නේ මේ ඉන්ටර්කූලර් එකේ ගිහිල්ලා නිවන් දකින්නනේ හදන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගිහිල්ලා නෙවෙයිනේ. බුදුරජාණන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිලා දුන්නේ ධර්ම රතේ කියලා. ධර්මරත්නය කියලා තමන්ගේ වැඩේ කරගන්න. එහෙම නැතුව ඔය අපි ඉල්ලන පහසුකම් නෙවෙයි. ඉතින් ඒක නිසා අද භාවනා ගත්තොත් ලෝකේ ඒක හදාගෙන තිනවා අපි ඇඟ වැඩි රිදෙන්නේ නැතුව මැදිරෝ මැස්සේ වහන්න නැති වෙන තාලට භාවනා කරන්න ගියාට පස්සේ භාවනා මධ්‍යස්ථානට යන්න ඉස්සෙල්ලා පහසුකම් බලනවා මෙන්න මේ මේ ටික තියෙනවා නම් තමයි අපි භාවනා කරන්න. සල්ලි ඕනනම් දෙන්න. ඒක වෙනම කතාවක් අපිට මේ පහසුකම් තියෙන්න ඕනේ කියලා කියනවා. ඉතින් මේ ඇත්ත පිසාච പ്രേත ගණේටයි වැටේ. කවදාක සන්තෝෂ කරන જાතිකට නෙවෙයි. එන්න එන්න භාවනා කරන්න කරන්න කරන්න ඕනේ පරිසරයක උලේ හිටියත් එකයි පිළේ හිටියත් එකයි ගෙන්දගම් පොළවේ හිටියත් එකයි භාවනා කරන්න පුළුවන් නම් ඊනම් කියගේ දියුණුවක් තියෙනවා ඒක. ඒක දකින්න පොඩි දරුවෙකුටත් පුළුවන් මුස්ලිම් මිනිසෙකුටත් පුළුවන්. මේ මිනිසා ඉස්සර හරියට මේ මේ දේවල් ඉල්ලපු කෙනා දැන් කොයි දේ දීලත් මොන කෑමක් කාලා හරි දුන්න දෙයත් කා කපුවා තෝපන රැක ගම් කපුවා කියලා සිංහල කවියක් තියෙනවා. ඒ නිසා භික්ෂුවකට බුදුරජාණන්සේ දීලා තියෙන්නේ කකුල් දෙක ඔටුවේගේ වගේ වෙන්න ඕනේ මඩ කැන්න බෙල්ල මොනරෙක්ගේ වගේ වෙන්න ඕනේ පැත්තක් බලන්න. ඇස් දෙක උකුස්සෙක්ගේ වගේ වෙන්න ඕනේ. පිට කබර පිටක් වගේ වෙන්න ඕනේ. බොක්ක ඌරෙක්ගේ වගේ වෙන්න ඕනේ. දෙන්න දෙයක් කාලා ෂේප් වෙන එකයි තියෙන්නේ. ඒ නිසා මේ මධ්‍යස්ථානේ ටිකක් සැප වැඩි. ඒකට මම වගේ කියනවා. ඒක නිසා කාට හරි භාවනා පිළිබඳ උදව් කරන්න එපයි කියලා නෙවෙයි මේ කියන්නේ. ඕනි තරම් උදව් කරන්න. නමුත් Taman භාවනා කරනවා කිසිම දෙයක් ඉල්ලන්න එපා. අපි බුරුමේ ඉන්න කාලේ මේ මෙච්චර වගේ ගොඩනැගිලි ගොඩක් තිබුණා 500ක් පොඩි ළමයි පැවිදි කරනවා. කකුල් දෙක දිග අහිටුව කකුල් දෙක අසිමුත් මේක දුවනවා. විගුර කරේ. ඉතින් ඉන්න නිසා සද්ද නිසා ඉතින් පිටරටින් ආපු කට්ටිය පොඩ්ඩක් උද්ඝෝෂණ කරනවා ස්වාමීන් වහන්සේ අපි මේ රටින් භාගයක් ලෝකෙන් භාගයක් ගත කරන ආවේ මේක බලන්න මේ අපිට විවේක වෙන්න ඕනේ. ඊට පස්සේ සයඩෝ කිව්වා එහෙනම් මං උපංගමට සෙම්මයිගුම් කියලා දැන්න තියෙන ඈත ගමක්. ඒකට ගිහිල්ලා කැමති නම් භාවනා කරන්න. හැබැයි ඒක ඉන්නේ හරිය දුප්පත් මිනිස්සු. එක වේලයි හම්බ වෙන්නේ පින්ඩ පාති කරන ඇවිල්ලා කන්න බුල. හැබැයි අලුත් එළවලු. හරිම වාතයත් හොඳයි පිරිසුදුයි. කැබුතු කන්න යන්න කැමති කියලා. මේ සුදු කට්ටියකින් පිටරට ආපු කට්ටියකින් කට්ටියක් යන්න කැමති වුණා. ඉස්සල දවසේ හෙට යන්නේ කියලා සයඩෝ අපි කට්ටිය එකතු කරා. එකතු කරලා ඉවර වෙලා දැන් ඕගොල්ලෝ යන්න හදනේ මම ඉගෙනගත්තු පිළිවෙන්ට දුප්පත් මිනිස්සු ඉන්නේ ඉඩෝරේ මෙම් කකුල තිබ්බහම වලලු කර දක්වම දූවිල්ල එරෙනවා. කරත්ත පාරේ යන්න තියෙන්නේ. පින්න පාත කරන කන්න තියෙන්නේ. ඒ නිසා එතනින් මිනිසුන්ගෙන් ඉල්ලන්න බෑ අපට මොනවත්. හැබැයි ඕගොල්ලන්ට හරි කැමතියි. නිසා යන්නේ ඉස්සෙල්ලා උපදේශයක් දෙන්නම් කිව්වා. මෙන්න මෙහෙමයි සාරවත්යන් වහන්සේ මේ ප්‍රශ්න දිහා බැලුවේ. තමන් වහන්සේ කිඹුල්වත්පුරයට ගෙන්නන්න ඇමති මණ්ඩලෙන් 10 දෙනෙක් පිටත් කරා සුද්ධෝදන රජුරෝ. අවුරුදු 7ක්. සාරවත්යන් වහන්සේ පයින් වැඩි 12000ක් එක්ක ශිෂ්‍ය පිරිසක් එක්ක නිග්‍රෝධාරාමේ හැන්දෑවේ වැඩම කරලා පහුවෙන්ද උදේ බැලුවා එක්කෙනෙක්වත් නැහැ දැහැට දණ්ඩක් පූජා කරන්න. එක්කෙනෙක් නැහැ වතුර ටිකක් දෙන්න. මේ 12000ක් සංඝයා කැලේ ඉන්නවා. වැසිකිලි නැහැ. කැසිකිලි නැහැ. දැන් මේ 12000ට තව පොඩ්ඩකින් දාණේ ඕනේ. මොකක්වත්ම නැහැ. ඒතකොට සරුවචනාංශය ආවර්ජනය කරලා බැලුවලු පෙර බුදුරජාණන් වහන්සේලා මොකද්ද කරලා තියෙන්නේ? ඒතර පෙන්වලු මේ මහා සම්මත ක්‍රමේ තමයි පින්නපාත වැඩි. ඉතින් පින්නපාත වැඩගෙන වැඩගෙන දැන් යන්නේ මාලිගාව ඉස්සරහට. සුද්ධෝදන රජුගේ මාලිගාව ඉස්සරහ. ඉතින් යශෝදරාට හුම්ම ගන්න බැරුව ගියා මේන් බලාපන් රජ වෙන්න ඉන්න කුමාරයා හිඟා විදිනවා. ගිහිල්ලා මාමණ්ඩිට කිව්වා ඔන්න වැඩි කෑව මූණේ දැලි ගන්නවා ආම් බලන්නකෝ හිඟා කනවායි කියලා. සුද්ධෝදන රජුරෝ පාරට බැස්සේ උඩට ඇඳුමක් නැතුව හදිස්සිය කලබල වෙලා ගිහිල්ලා කිව්වා මම මොකද්ද මේ කරන වැඩේ? ගෝවා මහරජ අපි ආර්ය වංශේ වංශේ පවත්නවායි කිය. පිස්සු කතා කරනද අපි ඉල සමහා සම්මත රාජවංශේ ඔහොම රාජවංශේ කවුරක්වත් මෙහෙම ගෙවල් ගන්න පිටිපස්සේ නෑ නෑ ඔබතුමාගේ වංශේ මහා සම්මත රාජවංශේ. අපේ වංශේ ආර්ය වංශේ. ආර්ය වංශේ උත්තරම භෝගේ තමයි පිටිපාත කරගෙන යන්නේ. ඊට පස්සේ කිව්වා දැන් ඒක හරියන්නේ වඩින්න බෑ දැන් ඉතින් වැඩේට බහැලා තියෙන්නේ. ඔබතුමා වෙනම ආරාධනාවක් කරන්න මම යනවා පින්නපාත. තමන්ගේ පියමහරජුරෝ ඉන්න මාලිගාවටවත් බුදුදහමසේ පණිවිඩයක් ඇරියේ නැහැ SMS එකක් ඇරියේ නැහැ ටෙලිෆෝන් කෝල් එකක් දුන්නේ නැහැ 12000ක් ආවා හෙට උදේට කෝප්ප පිඟන් ටිකක් ලැහැත්ති කරපන් කියලා එහෙම එකක් නැහැ අපිට එහෙම දෙන්න කවුරුවත් බැඳිලා නැහැ අපි කියනවා නම් අපේ ජීවපසදායකෝ මේක දෙන්න ඕනයි කියලා අපායට යන්න විතරයි ඒගොල්ලන්ට પાස්පෝර්ට් අරන් දෙන්න පුළුවන් කිසිම කෙනෙකුට මේ මාත්‍රය කියලා දෙන්න තේරෙන්නේ නැහැ. ඊට පහුවෙන් බුදුරජාණන්සේ වැඩියා ආර්ධනාව බාහිර අරගෙන මාලිගාවට. ඉදා යසෝදරට හුම්බ ගන්න බැරුව අඬනවලු අඬනවලු දණියෙන් පල්ලෙය ඔක්කොම පෙඟෙනකන් කඳුළු වලින්ම හේදුවා. නමුත් මේ ආර්දනා කළ ආපු බුද්ධ ප්‍රමුඛ මහා 12000ක් සංඝයා වහන්සේලාට හිත උදේට දානෙට වඩින්න කියලා ආර්දනා කරනකම් බුදුරජාන්සේ අපේක්ෂා කෙරුවෙත් නැහැ කළ යුත්තේ කරා. ඊට පස්සේ දවසක බුදුරජාණන්සේ සවැත්නුර ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක පුණන් සඳහන් කරා දැන් මේ වගේ වස් කාලේ වහමාර වෙනවා වස්ෂූර්ණ දවසේ මම පිටත් වෙනවා සංඝයත් අන්න ගහන චාරිකාව කියලා. මිනිස්සු කවුද අනාථපිණ්ඩික සිටුතුමා ගිහිල්ලා වැඳලා කිව්වා අවසරයි ස්වාංශ ඔබ වහන්සේ වයසයි. දැන් මේ ගියාට පස්සේ ආයේ මාස 6කින් එන්නේ. කොහේ ඉන්නවද දන්නේ නැහැ. සෙනගත් එක්ක යන්නේ. ඊට වැඩිය හොඳයිනේ බලන්නකෝ මේ සවැත් නුවර මේ ජේතවන ආරාමේ මෙච්චර සෙනග ඉන්නව වැඩ ඉන්නේ කියලා. උනාට ඇහෙන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ. ඉතින් අනාථපිණ්ඩික සුතුමා ගිහිල්ලා විසාකාවට කිව්වා උඹ ගෑණියක් නේ අඩු ගන්න උඹ කියන දේවත් අහයිද කියලා බලන්න පොඩ්ඩක් ගිහිල්ලා කියපන් කියලා. අනේ විසාකාවත් ගිහිල්ලා කිව්වා ඕකේ බැන්නම් පූර්වාරාමේ තියෙන සාංශ මේ සංඝයාට හරි පහසුයි වැඩ ඉන්නේ කියලා. කතා නැහැ. දෙන්නම ගිහිල්ලා රජුරවන්න කිව්වා. කොසල් රජුරවන්න. කොසල් රජුරෝ මහා පිරිසක් එක්ක පෙරහැර ගිහිල්ලා කිව්වා මම රටේ රජුරෝ මට වංශය ඇතුළු ඕන පිරිසකට සිව්පස්සේ දෙන්න පුළුවන් වැඩ ඉන්නේ කියලා. කතා නැහැ. ඉගෙන බුදුරජාණන්සේ හිට වඩිනවා. දැන් සුද්ධ අනාථපිණ්ඩික සිත්තුමාට පුදුමාකාර දුකක් ආවා. සිටුමානිගාවට ගිහිල්ලා පිටි පැත්තට හැරිලා කන්නෙත් නැහැ බොන්නෙත් නැහැ සෝකේ. මුළු සිටුමාලිගාවම නිකන් හෙනක් ගැහුවා වගේ. ඉතින් ඒකේ හිටියා මේ පුන්නා කියලා දාසියක්, අම්මත් දාසියක්, තාත්තත් දාසියක්, එයා ඒ දාසි પરම්පරාවේ සියවෙනි දරුවා. ඉතාලම පොඩි දරුවෙක් කියලා මට වෙන ඔක්කොම නිකන් මූණ හෙන ගහච්ච සෝම් පිට්ටනි වගේ ඔක්කොගෙම මවුන අට කරගෙන ඉන්නේ තාත්තා ගාවට ගිහිල්ලා ඇහුවලු මොකද කියලා. අනේ ඵලය යන්න ඔබට තේරෙන්නේ නැහැ මේක කියලා. ඒක නෙමෙයි මොකද වෙලා තියෙන්නේ. නෑ උඹට තේරෙන්නේ නැහැ කරබන හිටම. නෑ නෑ මට කියන්නකෝ. ඉරිසිකොල්ලෝ අපේ සිටුසුමාට හිට නරක් වෙලා. අනේ මට පොඩ්ඩක් ගිහිල්ලා හම්බෙන්න බැරිද කියලා. මේ මේ දාසියකට සිටුරාජු ගාවේ අතුල් ගැබට යන්න ඉඩ දෙන්නේ නෑනේ. ඊට පස්සේ කොල්ලෝ ඒක නෙමෙයි තාත්තට පුළුවන් නම් මට පොඩ්ඩක් හම්බෙන්න දෙන්න කියලා. ඊට පස්සේ කොල්ලෝ මේක වෙන වැඩක් නෙවෙයි. දැන් සිටුසුමා කවුරුත් එක්ක කතා කරන්න කැමති නෑ. යහපැතැරලා බුදි. ඊට පස්සේ මාව නාවලා මට සිරිතුමා ගාවට යන්න දෙන්නකෝ. මේ කෙල්ලගෙන් බේරෙන්න බැරි. පස්සේ අම්මයි තාත්තා මේ දාසියෝ ගිහිල්ලා සිරිතුමා ගාවට ගෙනිච්චට පස්සේ මේ කෙල්ල සිරිතුමාට කතා කරලා සිරිතුමා මාව අඳුරන්නේ නැහැ. මම මේ ගෙදර වැඩ කරන දාසියෙකුට ඉපදිච්ච ඉපදිච්ච දරුවෙක්. ඔබතුමා ඇයි මේ පශ්චාත්තාපෙලා ඉන්නේ? ඉතින් සිරිතුමා බල්ලා කියලා අනේ ඵලය යන්න මේ උඹ තියා මේ කොසල් රජුරුවත් කියන්නේ නැති වැඩකට මේ වෙලාවේ ඊට පස්සේ කොහොමද මට කාරණාව කියන්නකෝ නෑ මේ බුදුහාමුදුරුවෝ නැති ජේතවනාරාමයක් මට බලන්න බෑ මම හෙට ඉඳලා කොහෙද යන්නේ ඉති ඕක මට කිව්වනම් මම කරලා දෙනවනේ ඔබතුමා මට මොනවද දෙන්නේ බුදුහාමුදුරුවෝ නතර වුණොත් මම නතර කරලා දෙනවා මොනවද දෙන්නේ කියලා ඉතින් සිටුමාගේ වලෝක්ඛව දාකත් වෙන්නේ නැහැ ඵලය යන්නේ නෑ නෑ මට මට අත්සන් කරන්නකෝ මේ ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකේ මම වැඩේට යනවා නෑඹ 10 තනතුරෙන් අයින් කරනවා කිව්වා. ඉතින් 16කට 10 තනතුරෙන් අයින් කරනවා කියන එක කවදාකවත් ජීවිතේ බලාපොරොත්තු වෙන්න බෑ. ඒක හැමදාම ලිංගික අතවර වලට ලක් වෙමින් කඹරන්න ඕනේ. මැරෙනකම්. පිට වුණොත් මරනවා. මෙයාට කිව්වලු මම 10 තනතුරෙන් අයින් කරනවා. විශ්වාසද? ඔව්. හොඳටම විශ්වාසද? ඔව්. එහෙනම් මම බුදුහාම නැත කළ දෙන කියලා මේකේ ගිහිල්ලා හොඳ සුදු ඇඳගෙන බුදුරජාණන් ඉස්සරට කතා කරලා කිව්වලු අවසරයි සනාංශ මට පොඩ්ඩක් කතා කරන්න. ඉතින් බුදුරජාණන්ට උග ගාණක් නැහැ නේ කවුද ආවේ කියලා මොකද බබා? මේ ඔබ වහන්සේ හෙට ගමනක් යන්න හදනවලු යන්න එපා. ඉතින් බුදුරජාණන් මොකද ඔබ මොකද්ද මේ කතා කරන්නේ? ඇයි මට කියන්නේ? ඔබ වහන්සේට තේරෙන්නේ නැහැ දුක. ඔබ වහන්සේ හෙට ගියේ නැත්තම් මම 10 භාවයෙන් නිදහස් වෙනවා. මට මේ දැන් කියන්න පුළුවන් ඔබ වහන්සේට මේ 16ක් වශයෙන් ඉපදලා අපි කඹුරන කැඹිරිල්ල. ඉතින් ඔබ වහන්සේට තේරෙන්නේ නැද්ද? ඔබ වහන්සේ හෙට ගියේ නැත්තම් මට 16 භාවය නැතුණා. හරි උඹට 16 භාවය නැතුණා කියලා ඉතින් වැඩේ මොකද්ද? මම හෙට අටසිල් සමාදන් වෙනවා ස්වාමීන් වහන්සේ. මං රහත් වෙනකන් දිගටම භාවනා කරන ඔබ වහන්සේ ගියේ නැත්තම් මට මේක ලැබෙනවා. ඒ නිසා මට වචනයක් දෙන්න කියලා. බුදුන් කියලා මං හෙට යන්නේ නැහැ. අර සුද්ධෝදන රජුරුවන්ගෙන්වත් ඉල්ලීමක් කරන්නෙත් නෑ. සියවෙනි 16 විල කියන ඉල්ලීමක්වත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. කොන්න බුදුහාමරන්ගේ සර්වඥතා ඥානෙ. උන්වහන්සේ මාත්‍රාව දාන්නේ. උදව්වක් කරනවා නම් උදව් කරන කාට හරි රහත් වෙන්න මිසක් මේ බඩ බොක්ක පුරවන්නවක්වත් සෝබනීටවත් සුඛෝපභෝගී වෙන්නවත් නෙවෙයි. ඉතින් පඬිස්සාංශ කියන මෙහෙ බුදු කෙනෙක්ගේ දරුවෝ අපි අපිව ගමට ගියාට පස්සේ මොන්නම දෙයක්වත් ඉල්ලීමක් කරන්න එපා. මොන දෙයක් ආරාධනාවක් කරුවත් ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඉතින් ඒ කියනකොට මහානකම කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. ඒ පල්ලේගම ලොකු ආමතුරු හම්බුණා මට ලන්ඩන් වලදී හම්බෙලා කතා කරනකොට කියනවා අනේ ආයේ හාමුදුරනේ මගේ ලොකු හාමුදුරුවට මෙච්චර වයසයි තාම ලිඳට බාල්දිය දාලා ශූරපටියකින් වතුර අරගෙන නානවා උණු වතුරවත් ඉල්ලන්නේ නැහැ. මම ඇවිල්ලා මහානායක කෙනෙක් එංගලන්තේ ඉතින් අපි පහසුකම් දුන්නාම කියනවලු බෑ ඔය පහසුකම් වලට ගියොත් මගේ සෞඛ්‍යය හිටින්නේ මට පුරුදු තාලට ලිඳට ගිහිල්ලා වතුර ටික බාගෙන එන්න තාම සෙරපු දෙක පාවිච්චි කරන්නේ අපි හාමුදුරනේ මේ අද මේ සැප විඳින්නේ බුදුහාමුදුරුවෝ හින්දානේ අපි මේක නිතරම කල්පනා කරන්න එපායි දැන් ඒ වුණාට මගේ ගෝලියෝ ඒගොල්ලෝ පැවිදි වෙච්ච ගමන් කියනවලු කවද්ද මට પાස්පෝර්ට් හදන්නේ ස්වාමීන් වහන්සේ කවද්ද මම එංගලන්තේ ආරින්නේ. මොකද ඒගොල්ලෝ බලන්නේ මගේ දිහා ඒගොල්ලෝ පැවිදි වෙන්නේ රට යන්න. ඒගොල්ලෝ පැවිදි වෙන්නේ પાස්පෝර්ට් හදන්න. ඉතින් හාමුදුරනේ අපි මයිල් ගානට ගෝලෙව හැදුවට අං ගානටවත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා. ඔක්කොම සිවුරු අරිනවා මොකද ඒගොල්ලෝ පැවිදි වෙන්නේ නිවන් දකින්න නෙවෙයි. මේ මාත්‍රේ දැනගන්න අපේ ලොකු අහමුදුරු අහවලා ඒ නිසා අපේ ලොකු අහමුදුරු ගාවට පැවිදි වුණොත් රට යන්න පුළුවන්. ඉතින් කොච්චරද අපි පැවිදි කරාට මයිල් ගානට පැවිදි කරාට අංගානරවත් අපිට ගෝලිය හරියන්නේ නැහැ අහමුදුරනේ. මොකද දැන් ඉන්න කට්ටිය පැවිදි වෙන්නේ සාසනයත් මේ කටබඩ වඩා ගන්න. මුතියම් මේ භාවනා කරන වෙලාවක අපි තීරුම් ගත්තොත් අපි මේ එනේන අරමුණ එනේන විදියට බාර ගන්නවා මිසක් අර අරමුණ වේවා ඇයි මේ අරමුණ ආවේ කියනකට ගැටෙන්න ගියොත් අපි මාත්‍රාව දන්නේ නැති ප්‍රශ්නට අහු වෙනවා. සතිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති ප්‍රශ්නට අහු වෙනවා. භාවනා කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති ප්‍රශ්නට අහු වෙනවා. ඔය කියවන හැම කර්මස්ථාන වார்த்தාවකම බලන්න උතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක වෙන්නේ ඇයි? මේක නාවේ ඇයි? නාස්තික ප්‍රශ්න. විපස්සනා කියන්නේ එන දේ බලලා ඔක කියපන් එච්චරයි විපස්සනා කියන්නේ මොනවා වුණත් එන්න පුළුවන් එන දේ බාර ගන්න එක කියපන් ඒක හරිනේ ඒක මදි මම මෙච්චර භාවනා කරලා තියෙනවා මට මේක එන්න ඕනේ ඇයි මට මේක ආවේ ඉතින් සමේ මාත්‍රේ දන්න තැනට ගියා නම් අපි ස්වභාව ධර්මේ වටහා ගන්න තැනට යනවා හේතුඵල ධර්මේ වටහා ගන්න තැනට යනවා සාපේක්ෂතාවය වටහා ගන්න තැනට යනවා අහිංසක තැනට යනවා අපි නිහතමානී තැනට යනවා. ඉතින් අපි හිතන්නේ එහෙමනේ රහත් වුණාට පස්සේ නිහතමානිකම නෙවෙයි උඩින් යන්න පුළුවන් වෙනවා. දිබ්බ චක්කු දිබ්බ සෝත ලැබෙන්න ඕනේ. තාම පාටක්වත් පේන්න නැහැ මේ කොච්චර භාවනා කරත් උඩින් තියා මේ වැලි පෑගෙන හොඳට තේරෙනවා. අඩි දෙක තුනක් ලෙසලාවත් යන්නේ මේක වෙන්න බෑ. වෙන්න බෑ මේක. උඩින් යන තැනක් කොහේ හරි තියෙන්න ඕනේ කියලා ඉතින් උඩින් යන්න තමයි භාවනා කරන්නේ. මේ ආහාරය පිළිබඳ මත්ඤ්‍යතාවය දන්නේ නැත්නම් සිව්පසේ ලැබෙනකොට Tamanට මෙච්චරයි ලබන්න ඕනේ මෙතෙන් එහාට ලැබුවොත් මල කරදරයක්ව රකින්න වෙනවා. ඒ මාත්‍රාව දන්නේ නැත්නම් ඒක හොඳට පේනවා කමටහනේදී මතුවෙන දේවල් එක අපි කොච්චර ගැටෙනවද කියලා. රූපයක් මතුනත් ගැටෙනවා වේදනාවක් මතුනත් ගැටෙනවා සංඥාවක් මතුනත් ගැටෙනවා සංස්කාරයක් මතුනත් ගැටෙනවා විඥානයක් මතුනත් ගැටෙනවා ඒ නිසා කවදා හරි අපි මේ භාවනා කරගෙන යනකොට ආහාරයේ මත්ඤ්‍යතාවයේ Taman කටයුතු ආහාර Tamanගේ ඇඳුම Tamanගේ නිවෙස්නේ ගේ එතම පින් මේ බෙහෙත් ටික මාත්‍රාව දන්නවනම් එයාට ඒකේ ලස්සන පණිවිඩයක් හම්බ වෙනවා වාඩි වුණාට පස්සේ පැමිණි දුක් පැණි රහයි එච්චරයි සිංහලයේ වචනේ පැමිණි දුක පැණි රහයි ඒක වෙනස් කරන්න හදනවනම් අපායට ගියත් තුන්දට හොඳක් නම් වෙන්නේ මේ පැමිණිච්ච එක වෙනස් කරන්න හදනවනම් ඉතින් කොහේ කොහේ ගියත් ඔච්චරම තමයි. නිසා දවසින් දවස දවසින් බලන්න මේ මාත්‍රේ තේරුම් ගන්න එක අපි නෝන්ජල්කමක් කියලා බාර අරන් තියෙනවා. ලැජ්ජාවට කාරණාවක් කියලා බාර අරන් තියෙනවා. අපිට මෙහෙම නෙවෙයි අපිට සලකන්න ඕනේ මීට වැඩිය සලකන්න ඕනේ කියන මට්ටමන තමයි ඇවිල්ලා තියෙන්නේ වලව්වේ අලි වාගේ කද්දාවත් භාවනාවත් තියා බුදුහාමුදුරන්ට ගෞරවය සිද්ධ වෙන්නේ නැහැ. සයින්ඩේ ඉන්ඩේන්ට මාත්‍රේ දන්න ගතියට එනවනම් Tamanට තේරෙයි මේ ස්වභාව ධර්මයෙන් එන පණිවිඩේන ලක්ෂයක් අපිට හැම මොහොතෙම. ශරීරයෙන් නිකුත් වෙන පණිවිඩ රාශියක් අපේ තියෙනවා. හැම දෙයකටම එලඹ සිටි ගතිය අප්‍රමාද ගතිය ආවනම් ඒක ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපිට මෙන්න මෙහෙමයි වාඩි වෙලා ඉනකොට මට වැටෙන්නේ. මෙන්න මෙහෙමයි මම ඉඳගෙන ඉනකොට වැටෙන්නේ. මෙන්න මෙහෙමයි මම බත් කනකොට මට වැටෙන්නේ. මෙහෙම මෙහෙමයි මට දත් මදිනකොට වැටෙන්නේ. මෙන්න මෙහෙමයි මට වැසිකිලි කරනකොට වැටෙන්නේ. මෙන්න මෙහෙමයි මට කැසිලි කරනකොට වැටෙන්නේ කියලා කියනකොට විශේෂඥ දැනුමක් ඕනේද? ත්‍රිපිටක ඥානයක් ඕනේද? මොකක්වත් නැහැ අපිට වෙලා තියෙන්නේ ලැබෙන දේ මදි. මොනවද අපේක්ෂා කරන්නේ? ඒ වගේම අද දවසේ මාතෘකාව තව තියාගත්ත එක තමයි කාලඤ්ඤු. හැම දෙයකටම වෙලාවක් තියෙනවා. බුදුරජාණන් සමය ඉස්සල්ලාම මානවීයක් වශයෙන් දවස කාලසටහනකට දාලා පුබ්බ මේ මැදියම් කිස පැසුලියම් කිස අලුයම් කිස කියලා රාත්‍රී බෙදාගත්තා. පූර්ව භාග අපර භාග කියලා බෙදාන කාලසටහන වැඩ කරපු ලෝකේ පළවිචි පළවෙනිම මානවයා. ඒල බුදුරජාණන් වහන්සේ තමයි හරියට කරන දේ ප්‍රමාණවී කරන්න අප්‍රමාදී ගෙන්වේ. දැන් ඇමරිකාවෙන් ඇවිල්ලා සුද්ධ ඇවිල්ලා උගන්වන්න ඕනේ අපට වෙලාවට වැඩ කරන්න හැටි. මොන වැඩක් කරන්න ගියත් ওই ටිකක් පහුණයි කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක හැම වෙලාවෙදීම ඒ පසර දමන ගතිය නිසා අපි කොච්චර පමාදයට වැටලා තියෙනවද කියනවනම් අද ලංකාවේ ඉන්න සංඝයා හැරගෙන බැලුවොත් කී දහහක් මෛත්‍රී බුදුහාමරෝ දකින්න ඉන්නවද? මේ බුද්ධ ශාසනය නිවන් දකින්න මේ ජීවිතේ නිවන් දකින්නවා කියන එක ඒක ඒගොල්ලන්ගේ ඇහැට උලක් අයින්නවා. මෛත්‍රී බුදුහාමරන්ගේ ඒක ඔරිජිනල් බඩු මේක දැන් ඉතින් ටිකක් පරණ වෙච්ච එක නේ මේක රීකන්ඩිෂන් වෙලා තියෙන්නේ. අර බුද්ධ ශාසනය තමයි එන්න කට්ටිය බලන ඉන්නේ. මේ විදියට මේ කාලයේ පසර දැමීමට જાතියක් වශයෙන් ආගමක් වශයෙන් ඒකට හොඳම විකාර නැත්තම් හොඳටම හිත්වදින නැත්තම් රිදෙන කතාව තමයි ලංකාවේ විතරක් අන්තිම රහතන් වහන්සේ හිටපු පන්සලට වඳිනවා. දැන් රහත් වෙන්න බෑ. ඉතින් World of Buddhism කියන පොතේ ලියලා තියෙනවා මෙච්චර ධර්මද්වීපයේ මේ අමනියෝ අන්තිම රහතන් වහන්සේට වදින තරම් රහතන් වහන්සේලගේ මිනි පිටියට ඇන ගහලා ඉවරයි. බුද්ධ ශාසනය ඉවරයි. මතු බුදු වෙන බුදුහාමුදුරු දිහා කට අරගෙන බලන් ඉන්නවා. අයියෝ සෝරි කියලා හිතනවා. කාලය පිළිබඳව අපි කරගෙන තියෙන වැඩේ මේ ජීවිතේ වාවහ අකාලිකව විජේතු මේ ධර්මයේ තිබියදී අපි මේ එකතු කරගෙන ගිහිලා පස්සේ දවසක් කරන්න මතු බුද්ධ ශාසනය ලබා ගන්න මේ දේවල් වලට ගෙනියලා කවදා මේ හරුපේ බුද්ධ ශාසනයට ආවද කියලා කියන්න බෑනේ. දැන් ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම නෑ නෑ මේ බුද්ධ ශාසනය වහම දැන් නිවන් දකින්න පුළුවන් කියලා විරුද්ධව පෙළපාලියයි. සතුටක් තියෙනවා නිස්සන්වනේ 50 වෙනි අවුරුද්ද නිස්සන්වනේ ප්‍රතිපදාවෙම ලියලා තියෙනවා මේ ජීවිතයේදීම 1967 පටන් ගත්තේ දැන් 2017 වෙනකන් මේ පණිවිඩය ගෙනත් තියෙනවා. අපිට මේක තාමත් ගෙනියන්න පුළුවන්කම ඒක ආශ්චර්ය ධර්මයක්. ඒක ආශ්චර්ය ධර්මයක්. කිසිම තැනක මම දැකලා නැහැ. වේචියෙදිත් ඔය වගේ පිරිසක් ඇවිල්ලා අපිත් එක්ක වැඩ කරනවා කියනකොට අපිට පොලිස් හතුටක් තියෙනවා. හැඟුම්බරව හරි කමන්නේ ඇවිල්ලා මේ මනුස්සය ටික භාවනා කරනෝනේ අප්‍රමාද වෙන්න හදනෝනේ. පමාව කියන එක අපාගාමි වැඩක් කියලා දන්නවනේ. මදයට පමාදයට හේතු වෙන මත්පැන් පාවිච්චි කරන්න එපයි කියලා නේ බුදුහාමුදුරු කියලා තියෙන කවුද මෙතන ඉන්නේ මත්පැන් පාවිච්චි නොකරන අය ඔක්කොම මදයටවත් වෙලා තියෙන ඔක්කොම පමාදට ලක් වෙලා තියෙන අපි මත් වෙලා ජීවත් වෙන්නේ මේ ධන මදයෙන් රූප මදයෙන් යොබ්බන මදයෙන් ආෝග්‍ය මදයෙන් මත් වෙලා ඒකනේ අපිට මේ නිවන් දකින්න බැරි මේ මත්widetilde ගම මදයට ගිය ගමන් පමාදයට වැටෙනවා ඉතින් ඒක නිසා බුදු පඬිසෝංශ කියනවා අරමුණ මතු වෙනකොටම අරමුණ මෙනෙහි කර ගන්න පුළුවන් නම් ආස්වාසේ මතු වෙනකොටම පෙරපසු නොවි මේ ආස්වාසේ කියලා දැනගන්න පුළුවන් නම් ප්‍රසවාසේ මතු වෙනකොටම පෙරපසු නොවි මේ ප්‍රසවාසය කියලා දැනගන්න පුළුවන් නම් එයාට ආස්වාද ප්‍රසවාස දෙකේ විපරිණාමේ ඇති වෙනකොටම බලන කෙනාට තමයි ඇති මේකේ විපරිණාමේ පේන්නේ ඇති වෙලා මේරුවාට පස්සේ ඒක නිකන් බොහොම ස්ථාවර ගතියකට තමයි පේන්නේ. ඒක නිසා හට ගන්නවත් එක්කම බලන කෙනාට අරමුණ හට ගන්නවත් එක්කම බලන්න නම් ඉර උදා වෙන්නේ ඉස්සෙල්ලා අරුණ දකින්න එපායි. අරුණ දැක්කට පස්සේ දන්නව දැන් ඉර උදා වෙනවා කියලා. ඒ නිසා යම් කිසි කෙනෙක් ගිහිල්ලා අප්‍රමාදයේ කොච්චරද කියනවනම් ආසස් ප්‍රසාරයේ හොඳට හිත වද්දාගෙන භාවනා කරන ගමන් මීගාවට එන ආස්වාසේ එන්නත් ඉස්සරලා ඒක හට ගන්න තැන බලන්න පුළුවන්කමක් තියෙනවා නම් අපිට. නැති හුස්ම ගමනක් දැන් එන්න පටන් ගන්නවා. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒක ඊට පස්සේ යහලට ඇවිල්ලා ඒක නැති වෙන හැටි බලන්න පුළුවන් වෙන්නේ ඇතිවීම හරියට දැක්කොත් විතරයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා ආස්වාස ප්‍රසවාසයේ ගත්තොත් ඒකේ මුල සහ මැද සහ මුල දැකීම තමයි යෝගාවචරය විසින් කළ යුත්තේ. යෝගාවචක ප්‍රතිපදාව. ඒකට යෝගාවචරට හම්බෙන අතිරේක ලාභය තමයි ඒකේ නැතිවීම පේන එක. ඒ නිසා අරමුණ බලලා බෑ. අපි ගත්තොත් ආස්වාද ප්‍රසආචි, අපි ගත්තොත් වම දකුණ, අපි ගත්තොත් රාගේ, අපි ගත්තොත් ద్వේෂය, අපි ගත්තොත් මෝහය, අපි ගත්තොත් ඕනෙම නාම ධර්මයක් හෝ රූප ධර්මයක් කිසිම ධර්මයක හට ගන්න අවස්ථාව නැත්තේ නෑ. නමුත් අපි හට ගන්න අවස්ථාව දකින්නේ අපි දකින්නේ හටගත්තු දෙයක්. අපි දන්නේ වෙස් බැඳගෙන නටනවා මිසක්ක වෙස් බඳිනවා පෙන්වන්නේ ඕනෙම තැනක වෙස් බඳිනවා පෙන්වන්නේ නැතුව වෙස් නටන නැටිලක් නේ තියෙන්නේ. දැන් බබා හම්බ වෙනවා පෙන්වන්නේ නැහනේ අපිට. හම්බ වෙච්ච බබානේ දොරට වඩන්නේ. ඒව අපි අයින් කරලා තියෙන සමාජයේ. අරමුණක හටගන්ම කියන එක අයින් කරගත්ත ලෝකයක් තියෙනවා. සිද්ධෝදන රජුරෝ සිද්ධාර්ථ කුමාරයාට ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පෙන්වන්න නැතුවයි රාජ්‍යත්වයේ දුන්නේ. තුන්වහන්සේ අවබෝධ කරුවට පස්සේ කිව්වේ මොකද්ද? මම මේ ගේ හදන වඩුව අල්ලගෙන යනකොට මට හම්බුනේ හදපු ගයක්. කිසිම තැනක වඩුව දැක්කේ නෑ ගේ හදනවා. එනිසා මං ඊගාවාත්මයට යන්න හදනවා. ඒකවලත් හදපු ගයක් තමයි හම්බ වෙන්නේ. කවදද මම හදන හැටි පටන් ගන්නව කොහොමද බලන්නේ කියලා කාලය අතින් හට ගන්නකොටම එතන එළඹිලා ඒක බලන්න යන කෙනාට හට ගන්නවත් එක්කම කොච්චර සීඝ්‍රයෙන් අරමුණ වෙනස් වෙනවද කියලා බලන්න හුස්ම පටන් ගන්නකොටම හුස්මට හිත දාන්න පුළුවන් නම් අර නොදැනිච්ච හුස්ම ඇතුළට එන වෙලාවේ මොන්න තරම් සීඝ්‍රයෙන් ඒක විපරිණාමයකට රූපාන්තරණයකට පරිණාමයට ලක් වෙනවද කියලා බලන එක ඇති වෙච්ච එකට වැඩිය බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා හටගන්න එක. කවදා හෝ යෝගාවචරයා අරමුණ දැක්කට අරමුණේ හටගන්ම දකින්න තරම් කාලඤ්ඤු නෙවෙයි නං කාලානුරූපව දන්නේ නැත්නම් එයා හටගත්ත අරමුණ දැක්කට ඒකේ අනිත්‍ය දකින්නත් බෑ දුක දකින්නත් බෑ අනාත්මය දකින්නත් බෑ ඒකේ මැද හරිය විතරයි පේන්නේ ඒ නිසා අරමුණ අඳුරගත්තට පස්සේ කාලඤ්ඤෝ කියලා අප්‍රමාද වෙලා අරමුණ හට ගන්නකොටම දකින්න කෙනෙකුට තේරෙයි මට රාගයක් කියලා තේරෙන්නේ හටගත්ත දෙයක. මේ රාගේ හටගන්න හැටි ආස්වාසිය හටගන්නා වගේමයි. ද්වේෂයක් කියන එක අපිට දැනෙන්නේ හොඳටම ද්වේෂයෙන් රත් වුණාට පස්සේ. නමුත් හට ගන්නකොටම දකින්න පුළුවන් නම් ඒ කරාටි උගන්වනකොට කියනවලු මම නම් පුරුදු කරලා නැහැ. පහර දෙනකොට මුලදිම වැලක්කුවොත් හරිම ලේසි වළක්වන්න. පහර Java කැවිලා ආවට පස්සේ වළක්වන්න බෑ. දැන් අපි මේ Java කැවිලා ආපු රාගයක් එක්කනේ නටන්න හදන්නේ. Java කැවිලා ආපු ද්වේෂයක් එක්කනේ නටන්න හදන්නේ. මේක හට ගන්නකොටම දැක්කනා හරියට ආස්වාසිය දකින්නකෝ වගේ. හට ගන්නකොටම දකින්න වගේ. ප්‍රස්වාසිය දකින්න වගේ. පටන් අරගෙන ගියොත් ඒ යෝගාවචරයට තියෙන මේ හැම දෙයක්ම සංස්කාර ලක්ෂණේ තියෙනවා. හට ගන්නකොට ඉතාම මෙලකයි. හරීම සියුම් සීග්‍රින් වෙනස් වෙනවා. ඒක දැක ගන්න බැරි තරම් සීග්‍රින් වෙනස් වෙනවා. ඒ නිසා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කාලංජෝ වෙලා හරියට මුලට ගිය දවසේ තේරෙනවා. විස් නටනවා බලනකොට ඉස්සරහනේ විස් බඳින හැටි බලපංකෝ. පෙන්නන්න නැතුව තමයි ගේම යන්නේ. බුදුරජාණන් අපිට හොරෙන් කියලා දෙනවා. නටන විස් බඳලා නටනවා බලන්න එපා. වෙස් බඳින හැටි බලපන්. අන්න එතකොට තමයි අපිට මේ රාගයක් මට ගන්නකොට ද්වේෂයෙන් කිසිම වෙනසක් නැහැ. මම නැවතත් කියනවා රාගයේ හට ගැනීම සහ ද්වේෂය හට ගැනීම කිසිම වෙනසක් නැහැ. හටගෙන මෙයා ඇඳලා ආලවට්ටම් කිරුවට පස්සේ තමයි රාගයේ ද්වේෂය වශයෙන් නම් කරන්න පුළුවන් වෙන්නේ. මෝහෙත් නැහැ. ඒ නිසා ඕනම දෙයක මුලට ගියොත් ඒ මුල ස්වභාවය මේ අවසානයේ පේන ගතියත් එක්ක බලනකොට ලොකු වෙනසක් තියෙනවා. ඒ විතරම අතිරේක ලාභිකුත් හම්බ වෙනවා මේ හටගෙන ආලවට්ටම් කරපෙක ඊට පස්සේ ගෙවෙන තැන පේනවනේ. ගෙවෙන තැන ගියාට පස්සේ උදාහරණයක් වශයෙන් කියනවා මම සද්දයකට ඇහිලා හිත සද්දේ ඉඳලා ආනාපානට ආවත් වේදනාවකට හිත ගිහිල්ලා වේදනාවෙන් ඉඳලා ආනාපානට ආවත් හිතවිල්ලකට හිත ගිහිල්ලා හිතවිල්ලක ඉඳලා ආනාපානට හිත ආවත් ආපහු එන ගමනේ කිසිම වෙනසක් නැහැ. කොහේ ඉඳලා ආවද කියලා ප්‍රශ්නයක් නැහැ. ආපහු ආනාපානට එනවා පේනවා. ඒ නිසා ඒක කොයි නන්නත්තර වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒ නන්නත්තර වෙච්ච ගමනේ අවසානයේ දැක ගන්න නම් මුල දැක ගන්න ඕන. ඉතින් මේක සඳහා අපි හිතනවාද මේ පිටරට විශේෂඥ ඕන වෙනවා චීනක් කන්නාඩි ඕන වෙනවා අන්වීක්ෂ ඕන වෙනවා දුරේක්ෂ ඕන වෙනවා කියලා නෑ බුදුරජාණන්සේ මේ එකම අරමුණ නැවත නැවත බලමින් බලමින් බලමින් අරමුණේ හට ගන්නා තැනට මුලට ඒ තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ මුලට හිත යොදලා බලනකොට මුලට යන්න යන්න යන්න අරමුණක ඒක ශීඝ්‍ර වෙනසකට ලක් වෙනවා. ආන්න ඒක දැකපු දවසේ තේරෙනවා අපි මෙතකල් හැමදේම දැකලා තියෙන පමා වෙලා. විශාපුත්‍රයන්සේ මුළු ධර්මයේටම තනි වචනක් දෙනවා. අප්පමාදේන භික්කවේ සම්පාදේත මහණි අප්‍රමාද වූ. මුලටම යන්න බලන්න. මුලට ගියාට පස්සේ අපට ඒ දේ තියෙන ඔය නපුර ඒ දෙකකින් එන දුක් දෙන ගතිය අඩු වෙනවා. ඉතින් ඒක නිසා භාවනා ජීවිතයේදී පවා බුදුරජාණන්සේ දේශනා කරන ජීවිතේ ප්‍රථම යාමේ කලුකෙස්ටිබීදී භද්‍ර යවුනේ භාවනා කරන්න පුළුවන් නම් ඉඳුරන් හරි ශක්තිමත්. එයාට පුළුවන් මේ හටගන්ම බලන්න තරම් ඔදයක් තියෙන. මේ නා කියෝයි නා කිච්චෝ අල්ලගෙන මේ ශාලාව පුරවගෙන මේ කරන මගුලෙදි පුළුවන් වෙයිද කියලා මට අහන්න වෙනවා රත්නසිරි මහත්තයාගෙන්. හැමදාම මේ වගේ හැට පිරලා හොට බිම ඇනිච්ච කට්ටිය අඬ ගන්න ඇවිල්ලා කෙලින් ඔළුව තියාගෙන ඉන්නත් බෑ කොන්ද තියාගෙන ඉන්නත් බෑ මුල දකින්නකොට වක්කාර වෙනවා. අසාත්මක ලක්ෂණ පහන ඒගොල්ලෝ හිතන මේ වයස නිසායි තමයි මේ මුල පේන්නේ නැත්තේ කියලා. ඇස් දෙක පේන්නේ නැහැ. මං වගේ කණ්ණාඩි දාන්නේ මේ ඇස් නරක් වෙච්ච නිසා, ඉදුරන් සවුත් වෙච්ච නිසා පරාදේ මට ලබනාත්මත් පුළුවන් නම් මුලදී මේ වැඩේ අල්ලගන්න කියලා බුදුජානසෙම දේශනා කරලා තිනවා මුල් වයසේ ඇල්ලුවා නම් ඒ මුල ඇල්ලීමේ කටයුත්තට ලේසි කියලා. ඒ නිසා මම මට භාවනාව පිළිබඳ මේ හාංකා විශ්වත් ලැබුණේ අවුරුදු 26ක් ගියාට පස්සේ. 1979 මට දැන් පේනවනම් කවුරු හරි 26ට ඉස්සලා භාවනා කරන කෙනෙක් මට වඳින්න හිතෙනවා. අනේ මොන තරම් ආශ්චර්යයක්ද මෙච්චර භද්‍ර යවුවනේ මෙච්චර ලෝකේ කාමයට දුවද්දී මේ මිනිස්යා මේ බණ කර භාවනාවට යොදවනවයි කියන එක. ඉතින් ඒ වැඩේට බාධා කරන්නෙම දෙමව්පියෝ විතරමනේ. දෙමව්පියෝ කියන ওই වයසේ භාවනා කරන්න එපා. උඹලා අපි වගේ කරලා 60 පිටලා හොට පිටමන් නැවත භාවනා කරපන්. දැන් ඉගෙන ගනිලා. දැන් ගෑණියක් ගනින්. දැන් මිනිහෙක් හොයාගනින්. අපිට මේ ලැජ්ජා යෝවන සෝව කරන්න යන්න එපයි කියලා. ඉතින් අම්මා මට කියන ඒ දවස්වල එක්කෝ පොඩි පුතා පවුලක් වෙන්න නැත්තම් පන්සල් වැ දෙකේ එකක් කරපන් දැන් බලපංගු මට තෑයින වයසයි නිසා පවුල් වෙලත් නැහැ පන්සල් වෙලත් නැහැ මිනිස්සු කියනවලු පිස්සු කියලා. මොකද අම්මගේ යුතුයකම් ඉෂ්ට වෙලා නැහැ. අම්මට ඕනේ මා තිහිරයක් ගන්නවා බලන්න. මට හොඳ වෙලාවට ධම්මික ආමතුරුක ඕකට අහුවෙන්න එපයි කියලා. ඒක ඒ වෙලාවේ මට තේරිලා තියෙනවා. මට හරි පුදුමයි දැනට මට තිබුණු ගායේ හැටියට බලනකොට ඒක තේරිච්ච එක. කාලඤ්ඤෝ. කෝල්ල අත ගන්න ඉස්සෙල්ලා පොල්තෙල් ටිකක් ගාගනි. අත ගෑවට පස්සේ නම් කෝල්ලේ බබත් එක්ක. අමාරුයි. හරිම අමාරුයි. ඒ නිසා කල්ැතු වෙච්චාම ඒකේ ජොලියක් නැහැ. මොකද කක්ක ගාගෙන හේදුවට පස්සේ තමයි කො ජොලියක් තියෙන්නේ. හොදන්නේ නැතු ගෑවෙන්නේ නැතු ඉන්නකොට නිකන් මොකද මොකද වාගේ. ඒක නිසා කාලංජ වෙනකොට වෙන්නේ අපි ජීවිතයේ හැම පරිණාමයකදීම වැඩි වෙන්න ඉස්සලා පණින්න ඉස්සලා හිතා බලන තැනට එනවා. ඒකට ඒකට මේකේ තියෙන ගුණේ කියලා ඉවර කරන්න බෑ. අනාගෙන ගාගෙන හොදනවට වැඩිය රාගයක් ඇවිල්ලා පහ කරනවාදී රාගේ එන්නකොටම දැකලා මෙයාගේ කේල් ගහ ගන්න දෙන්නේ පොල් ගහ ගන්න දෙන්නේ කියලා දැනගෙන බේරගත්තට පස්සේ පේනවා අපි මෙතෙක්කල් පමානිසා රාගය අපි ඉස්ම ඉක්මවාගෙන ගියා. නමුත් කාලඤ්ඤ වශයෙන් එන්නකොටම දකින්න නම් රාගෙත් එකයි, ද්වේෂෙත් එකයි, මෝහෙත් එකයි, ඊර්ෂියාව, ක්‍රෝධමාන ඔක්කොම එකයි. එන්නකොටම දැක් ගන්න පුළුවන් නම්. එතන තමයි බුදුහාමුදුර වැඩේ. ඉතින් ඒක නිසා වෙලාවට කාලේ වෙලාවට කටයුතු කරන එක යුතුයකම් කරන එක නොපනත්කම් නොකර සිටීම හරහා අරමුණක් කෙනකොට කාලඤ්ඤෝ කියලා කියන්නේ අරමුණ හට ගන්නකොටම ඒක බලන්න පුළුවන්. දැන් ක්වොන්ටම් ෆිසික්ස් වල ලෝකෙින් දක්ෂම විද්‍යාඥයෝ දැන් බලන්න හදනවා ඒ පිපිරීමක් ඇති වෙනකොටම ඒකෙන් පහළ වෙන හෙබ්‍රන් පාටිකල් එක හොයාගන්න පුළුවන් නම් ඒකේ තරම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා මේකේ දෙයයන්ාන්තේ ඉන්නවද කියලා අහනවා ඒගොල්ලෝ දැන් ඉලෙක්ට්‍රෝන දෙකක් එකට හැප්පිලා මාතු වෙනකොට පාතු වෙන පිපිරීමේදී පල්ලවෙණියෙම පහළ වෙන හෙබ්‍රන් පාටිකල් එක දැක ගන්න පුළුවන් නම් ඒකට කියනවා ගෝඩ් පාටිකල් කියලා. ඒකේ තරම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. දැන් ඒක තාම එතෙන්ට ය아가න්න බැරිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ එහෙම මේ ඉලෙක්ට්‍රෝන හොයලා නෙවෙයි ගියේ හුස්මේ මුල බලන්නේ කිව්වා. ආස්වාසේ මුල බලන්න ප්‍රසවාසේ මුල බලන්න ටිකෙන් ටිකෙන් ටිකෙන් පුරුදු කරලා කරලා හුස්ම එන්නකොටම ඉරපායන් ඉස්සලා අරුණ බලන්න වගේ බලන්න උත්සාහ කරන්න මොන තරම් තියුණු සතියක් තියනවද මොන තරම් හුස්මක විනාශ වීම රාශියක් දකින්න පුළුවන්ද කියලා. මොන තරම් කල්ප ගානක මේක දැකලා නැද්ද කියන එක. එතකොට තේරෙන පටන් ගන්නවා බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ গুপ্ত දෙයක්වත් කූඩ දෙයක්වත් නෙවෙයි කර බලන්න පුළුවන් එකක්. ඒකට හුස්මවත් දැකම නැති කෙනෙකුට ඒක කරන්න බෑනේ. ඉසල හුස්ම අඳුනගෙන හුස්ම නැවත නැවත දකින්න මට්ටමට ගිහිල්ලා එනේන හුස්ම පටන් ගන්න ඊටාම සියුම් තනකින් කියලා අල්ලගෙන මුලට මුලට අදින ගතියට තමයි යෝනිසමනස්කාරය කියලා කියන්නේ. යෝනිසමනස්කාරට ගියා නම් හුස්මත් එකයි පිම්බීම හැකිලිමත් එකයි නාම ධර්මත් එකයි කොයි එකෙත් තියෙන්නේ ඒ හට ගන්නකොටම තියෙන ශීඝ්‍ර වෙනස. ආන්න ඒක දැක්කා නම් ඒක නට මේ හුස්ම දැකපුවාට වෙනම් භාවනා කරන්න ඕනේ නැහැ පිම්බීම හැකිලීමට. ඒකම තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි මේ දෙය ගොඩ ගහගෙන පිළියම් කරගෙන ප්‍රතිපදා කරගෙන කරගෙන එන්නේ සිද්ධියක් හට ගන්නකොටම දැක ගැනීම සඳහා වෙන අප්‍රමාදය ඇති කරගන්නයි. එහෙම නොවුනොත් පමා වුනොත් ඒක චිත්තක්ෂණයක් පමා වෙනකොට අපි දකින්නේ පිලුණු වෙච්ච දෙයක් රත් වෙච්ච යකඩ තලන එක ලේසි. නිවුණට පස්සේ තලන තලුවට පුපුරනවා. ඉතින් ඒ නිසා මේ දැනට තියෙන මේ දැනුම මේ දැනට තියෙන මේ අත්දැකීම මේ පරිශ්‍රය අරගෙන කොයි වෙලාවක හෝ Tamanට අරමුණට මුහුණ මුහුණ දාලා ඉන්න පුළුවන් නම් අරමුණ එනවා තා සමගම මුලදී දැකගැනීමේ කාලඤ්‍යතාවය නැත්නම් කාලානුරූපව දැකීමේ ශක්තිය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නතර කරනවා ශිරු දිනාටයේ කාලඤ්ඤෝ මත්තඤ්ඤෝ එන්න එන්න වැටෙන කාලයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා